ඉතින් අපි ඒක පොතේ සඳහන් වෙන විදිහට පරසත්තානම් පරපුග්ගලානම් චේතසාතේචෝ පරිච්ඡ පජානාති කියලා වෙන පුද්ගලයෙක්ගේ වෙන සතෙකුගේ හිත හිත හසර කියලා කියනවා. හිත හැසිරෙන ආකාරය දැනගැනීමේ ඥාණය මේකේ සඳහන් වෙනවා. ඉතින් ඒකේ විපස්සනා පැත්ත තමයි කෙනෙකුට තමන්ගේ ක්‍රියා කය ක්‍රියා කරන ආකාරය තේරෙන වගේ වචනය ක්‍රියා කරන ආකාරය තේරෙන වගේ තමන්ගේ චිත්තසංතානය ක්‍රියා කරන ආකාරය එහෙම නැත්නම් ඒක වෙන විදිහකට කියනවා නම් චිත්ත සංඛාර වැඩ කරන ආකාරය පිළිබඳ හොඳ ගැඹුරට ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ මම කියලා මේකට කියාගෙන හිටියත් ඒකට මේ බොත්තම තද කරොත් මේක තමයි වැඩ කරන්නේ මේ බොත්තම තද කරොත් මේකයි ඒවට හරියට වෙනම සර්කිට් එකක් තියෙනවා ඒ සර්කිට් ටික හැටියට වැඩ කරන්නේ ඒක අපි දන්නේ Taman දන්නේත් නැහැ. Taman ඉතින් අර මේ බොත්තම් මිරික මිරික ඉන්නවා. මොනව වෙනවද කියලා කියන්න දන්නේ. නමුත් භාවනා කරනකොට ඒ tire පිටිපස්සේ ඒ පද්ධතිය වැඩ කරන හැටි තේරුණාට පස්සේ ඒක වැඩ කරන්නේ චිත්ත නියාමයකට. ඒක න්යාමෙන් ධර්ම නියාමයකට වැඩ කරන්නේ මම කියාගෙන හිටියට මට ඕන විදිහට ඒක වැඩ කරන්නේ නැහැ. යන්ත්‍රය හදලා තියෙන්නේ ඒ න්‍යාය ක්‍රමයකට. අන්නේ න්‍යාය ක්‍රමය දැනගත්තට පස්සේ තේරෙනවා මේ යන්ත්‍රයේ එහෙම මේ බොත්තම් මිරි කරනවට වැඩිය දැනගෙන කටයුතු කළොත් යම් ආකාරයක දැනගෙන කටයුතු නොකළොත් අපායට යන්නාසේ සංසාරේ පෞරස් කර ගන්නාසේ දැනගෙන කටයුතු කෙරුවොත් ඒ බොහොම සුළු කාලෙකින් නිසි මගට යොමු කරවන්න පුළුවන්. එතකොට ඒකෙන් ලැබෙන අතිරේක ලාභයක් තමයි පරසත්තානම් පරපුග්ගලානම් චේතෝ චේතසා චේතෝ පරිච්ඡ ඥානං අනිත්‍යනාගෙත් මෙයා මේ මේ දඟලන්නේ මේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා අර තමන්ගේ අත්දැකීමෙන් අන්වේ ඥාණයෙන් මට මේ සංඥාව ආවනම් මම මෙන්න මේ විදිහට තමයි ඒකට ප්‍රතික්‍රියා කරන්නේ. ඒ පුද්ගලයාටත් එහෙම සංඥාවක් එක්ක ඇවිල්ලා ඇති. ඒ අනුව තමයි යා මේ ප්‍රතික්‍රියාව කරන්න කියලා ඒක තේරුම් ගන්නකොට තේරෙනවා ඒ හිත වැඩ කරන චිත්ත නියාමය බුදු කෙනෙක් ඇති කරන එකක් නෙවෙයි. ඒක මේ පරිණාමවාදී එහෙම නැත්නම් මේ මනසේ ආකල්ප වැඩ කරන හැටි හදාරන්න පුළුවන් විශයක් ඒක. ඒකට මේ ආවේග ජනක වෙලා කලබල වෙලා ඉසත බඳගෙන අඬනවා තමයි සාමාන්‍ය පුත්‍ත්ජනය කරන්නේ. එහෙම නැත්නම් මේ නූල් බඳිනවා එහෙම නැත්නම් සාන්ති කර්ම කරනවා নানা ආකාර දේවල් කරනවා ඒ කරන කෙනෙක්වත් ලබන කෙනෙක්වත් එක්කෙනෙක්වත් මේ හිත පිළිබඳව දැනගන්න මේ කරන්නේ ඒ හිත පිළිබඳ දැනගැනීමෙත් උතයි දෙන්නේ යන්නත් අපි ඊයේ මතක් කරගත්ත විදිහට ඒ චිත්ත සංකාර වචී සංකාර කාය සංස්කාර කියන පිළිවෙලින් තමයි චිත්ත සංකාර தත්තට යන්නේ. එහෙම නැත්නම් කියනවා නම් අපිට මේ සාමාන්‍යයෙන් තවත් පැත්තකින් කියත හැකි මේ සතර සතිපට්ඨානේ කායානුපස්සනාව අනු හොඳට සීය සතිය පිහිටවලා මේ මමයා ඒ ඒ අවස්ථාවල වැඩ කරන හැටි දිහා මම නොවේ කියන සංකල්පයෙන් පරතෝ සංකල්පය කියන එකට පිට ඉඳලා ඒක දිහා බලන ඉන්න කෙනෙකුගේ මට්ටමින් සතිය පාවිච්චි කරන්න පටන් අරගත්තොත් මේක ඇතුලේ සතෙක් ඉන්නේ මේ ඇදලි සාමාන්‍ය උරගෙක් වගේ එකෙක් ජීවත් වෙන්නේ. බලාගෙන ඉන්න කෙනාට මනුස්සකම තියෙනවනම් හසුරව ගන්න පුළුවන්. එක්කෝ එක මකරයා කියනවා එහෙම නැත්නම් නාග කියනවා. ওই දෙන්න තමයි ඇතුලේ ඉන්නේ. මේ ඉන්දියානු සංකල්පයේ හැටියට මේක නාග කියලා කියනවා. චීන සංකල්පයේ හැටියට මේකට උරග කියලා කියනවා. අපි පොඩ්ඩක් ආවේග දැනග වෙච්ච ගමන් නෑ තමයි එළියට එන්නේ. එහෙම නැත්නම් චීන කියන්නේ මේ මකරය එනවට එනවයි කියලා. ඉතින් මකර තොරන් හදාගෙන ওই හැමතැනම පේන්නේ ඉන්නේ ඔය සර්පයා. ඉතින් මේ තුඹස නිවස තුල තුඹසයා තුඹස තුල වේනයා විසගෝර සර්පයා දකනාරු මෝරයා කියලා මේක ওই පරණ කවි කාර්යය ලියලා තියෙනවා. ඉතින් ඕකේ අර මේ නිවස තුල තුඹසයා තුඹස තුල වේනයා කියන එක නැතුව ඒක අමතක කරලා අපි විසගෝර සර්පයා දකනාරු මෝරයා කියලා දකින්න දකින්න සර්පයව මර මරා විදිනවා. ඒක නෙමෙයි කියන්නේ ඔබ හැම ඔබ ඇඟ ඇතුලේ ওই නිවස කියන එක ඇතුලේ තුඹස සර්පෙක් ඉන්නේ. නිවස තුල තුඹසයා තුඹස තුල වේනයා විසගෝර සර්පයා දකනාරු මෝඩයා ඒ කියන මේ තණ්හාමාන දිට්ඨියෙන් විස ගෝර වෙච්ච මේ හිත සර්පයකට වැඩි හපක්. ඉතින් වෙන කෙනෙකුට හානි කරනවා වගේම තමන්ටත් හානි කරනවා. ඉතින් ඒ නිසා මේ සිත් සහර දැන ගැනීම එහෙම නැත්නම් අපි කියනවා චේතෝ පරිචේතසෝ චේත චේතෝ පරිඥාන. ඉතින් ඒකෙදී අපි ඉගෙන ගන්න හැදුවේ ඊයේ අපි මධ්‍යම රේඛාවට සාපේක්ෂව නැත්නම් උපස්ත්‍රයට සාපේක්ෂව හිත රාගයට බරිත වෙච්ච වෙලාව, ද්වේෂයට බරිත වෙච්ච වෙලාව, එහෙම නැත්නම් ඒ දෙක නැතුව කම්මැලි හිතිච්ච වෙලාව කියනෙව හොඳ කය පිළිබඳව සතියකින් යුක්තව ඒ ඒ වෙලාවට එන දුක් වේදනා සුඛ වේදනා වලට සාපේක්ෂව මේක බලන්න ඉගෙන ගත්තොත් කිසිම දවසක ඒ द्वේෂයක් ආපු වෙලාවට රාගයත් එක්ක පැටලෙන්නේ නැහැ. ඒක කොච්චරද කියනවනම් ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකත. මොන හරි දැකපු ගමන් මට ඇතුනේ රාගයක්ද කියන එක द्वේෂෙත් එක්ක පැටලෙන්නේ නැහැ. ඒක බොහොම ඕලාරිකව පේනවා. මේ සිද්ධිය නිසා මට ඇති උනේ මනාපයක් කියලා. එහෙම නැත්නම් මට ඇති උනේ අමනාපයක් කියලා. ඒ වගේම පටිච්ච සම්පන්නයි කවදාකවත් ඇතුලින් ආපේ කන්නේ පිටින් මොකක් හරිවිලා හැප්පිච්ච නිසා. අහේතුකෝ නෙමෙවිලා තියෙන්නේ. අහේතුකෝ ඒ හීනේදී එහෙම නැත්නම් කියනවනම් මත්විච්ච වෙලාවට නම් පේනවා නිකන් හිතින්ම හටා ගන්නවා කියලා. නමුත් දවස් 30ෙම සිදුවෙන දේවල් කිසිසේත්ම අහේතුකෝ නෙමෙයි හටගන්නේ. පටිච්ච සම්පන්න සංකතං මේක ඕනේ නම් මේ ඇති වෙනකොටම දැනගෙන නිවන් දකින්න පුළුවන් නැත්නම් දැනගත්තේ නැත්නම් අපායට යන්න ඕන පැත්තට හරවන්න පුළුවන් ඒ නිසා කී දෙනෙක් කොච්චර Tamange හිතට මහතු වෙන ඒ ආවේග පිළිබඳව සංකල්පනා පිළිබඳව චිත්ත tattwa පිළිබඳව හිතේ වර්ණ ගැනීම පිළිබඳව සැලකිලිමත්ද කිව්වොත් අපි ඒකට බුද්ධුම බයයි කවදාහකවත් දැනගන්න කැමති නෑ මේ Tamanට ප්‍රകൃතිය මොකද්ද කියලා අපිට ඕන එකට ආරූඪ කරගෙන නැවට කද්දාවත් තරහ යන්නේ මට කද්දාකවත් මේ හිතමනාප වෙන්නේ නැහැ කියලා මට කවදාකවත් නරක වචන කියවෙන්නේ නැහැ කියලා අමුතු ආරූඪ කරගත් එකක් තමයි ශිෂ්ටාචාරයෙන් ඔලුවට දාලා තියෙන්නේ. අධ්‍යාපනයෙමුත් ඒක තමයි දීලා තියෙන්නේ. ඒ නිසා මේ අපිට හම්බ වෙන මිනිහා ඉන්නේ ආරූඪ කේන්දරයේද ජම්ම කේන්දරයේද කියලා කියන්න දන්නේ. හුඟ වෙලාවට ඉන්නේ ආරූඪ කේන්දරේ. ඇඳගත්ත ගමනක ඉන්නේ Tamange මිනිස්සෙක් දැකවට පස්සේ ආහාරයක් අතර ගත්තට පස්සේ ඍතු ගුණයක් ආවට පස්සේ ඒ දේට මගේ ඇති ආකල්පය හෙලි වුණොත් ලැජ්ජාවට කාරණාවක් අපට. අපි බලන්නේ ඒක වසහාගෙන මේ සමාජයේ පවතින සම්ප්‍රදායට අනුව මම මේ සීළු දෙනාගෙම හොඳ ලබන සදාචාරවාදියෙක් වෙන්න හැදුවට ප්‍රകൃතිය බලන්න කැමති නැහැ. ඒක තමයි මායя අපිට දීලා තියෙන ගැටේ. ඒක සෑහෙන දුරට යනකම් එහෙම නැත්නම් කියනවා අපි ලෝකමතයට පිළිගත යුතු බව සම්මුතිය පිළිගත යුතු බව මේ භාවනාවේ සෑහෙන දුරට යනකම් ඒක සත්‍ය තමයි. ඒක තමයි ආගමෙන් අපිට කියන්නේ තරහ ගියාට එන තරහ පෙන්වන්න එපා. යට කරගෙන ඉන්න කියන එක ආගමෙන් අපිට උගන්වනවා. සදාචාරෙමුත් උගන්වනවා. නමුත් මේ චේතෝ චේතසා චේතෝ පරිච්ඡ ඥානෙ ලබන්න ගියාම ඔය ඇඳුම් ගලවලා මොකද උනේ කියලා දැනගන්න වෙනවා. කී ඇත්තටම කියනවා නම් යෝගාවචරයකට කැමති නැහැ. යෝගාවචරයට ඕනේ මොනවා හරි වැරදුනාට පස්සේ වැරද්ද පේන්නේ නැතුව මේ පවතින ශිෂ්ටාචාරය හැටියට එහෙම නැත්නම් ඒකට සම්බන්ධ වෙච්ච අනෙක් පාර්ශවය හිත සන්තෝෂ වෙන විදිහට කටයුතු කරන මිසක් ප්‍රകൃතිය බලන්න ආස නැහැ. ඉතින් එහෙම අයට මේ හිතේ හිත සහර දැනගන්න ලැබුණොත් හිතේ හැසිරීම දැනගන්න ලැබුණොත් ඉතින් heart attack එනවා කොලෙස්ටරෝල් නගිනවා ගිඩිනස් එනවා, රැට නිින්ද යන්නේ නැතු එනවා. ප්‍රകൃතිය දැකපුවා. ඒ නිසා නිල්ලඹ දොටට යන තැනම බෝඩ් එකේ කාටුන් එකක් ඇඳලා තියෙනවා. දැන් නායක නැතු ඇති මම ඔය කියන්නේ 70 ගණන් වල. උඹේ යථා ප්‍රകൃතිය දැක්කොත් උඹ දුආවි භූතේ දැක්කයි කියලා. මේක ඇතුළේ ඉන්නේ මහ පෙරේතෙක් ඇතුළටලා ඉන්නේ. මේක ඇතුළේ මහා උරගයෙක් ඇතුළටලා ඉන්නේ. නාගයෙක් ඇතුළේ ඉන්නේ. මකරයෙක් ඇතුළේ ඉන්නේ. ඉතින් ඒක නොපෙනෙන්න තමයි අපි රූපලාවන්‍ය කරගෙන කට කනේ hina වෙලා ලස්සන වචන කතා කර කර සමාජයේ හැසිරෙන්නේ අර ණයා පෙනී පුම්බයි කියන බයට. බුදුජානක කියනවා කැලේකට ඵලයක්. ජිල්ල ගැටුම් පුළුවන් තරම් අඩු කරලා ඔය පුංචි පුංචි ගැටුම් වෙනකොට මේ ණයා පෙනී පුම්බන හැටි බලපන් මේ වෙලාවේ වොන්න මනාපේ පහළ වෙනවා. මේ වෙලාවේ වොන්න අමනාපේ පහළ වෙනවා. ඒ මතුවෙන මතුවෙන මනාපය ඒ මතුවෙන මතුවෙන අමනාපය කෝලාරිකම් පටිච්චසම්පන්න සංකතං කියන විදිහට බොහොම බොහොම ගොරෝසුයි. ඒක කාටවත් වසංගන්න බෑ. විශේෂම තමන්න තමම වසංගන්න බෑ. අන්නේ ඒකට කියනවා චක්කුණා රූපං දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං තංචකෝ ඕලාරිකං පටිච්චසමුප්පන්න සංකතං මේ ඇහැට රූපයක් දකින්නකොටම ඒ රූපේ එක චිත්තක්ෂණයක් නොරැඳී දිගට ඇදෙන්නේ එක්කෝ ඒක මනාප භාවයක් තියෙනවා එහෙම නැත්නම් අමනාප භාවයක් තියෙනවා. මනාපමනාප නැති දේ දැක්කයි කියලා මතක හිටින්නේ නැහැ. ඒක මතක සටහන් වලට එන්නේ නැහැ. මතක සටහන ඉතුරු වෙන්නේ හොන්තට හිතවා දෙන දෙයක් එක්ක රාගෙන් එක්ක ද්වේෂයෙන්. එතකොට මේ යෝගාවචරය දන්නවනම් මේ රූපේ අපි මේ රූපයක් නිදර්ශනයට ගන්නවා. රූපේ හිතට වැදුනා වැදිච්ච ගමන් ඒක නැවත නැවතත් එහිම හිත බැඳෙන්නේ මේ රූපේ නිසා ඇතිවෙච්ච රාගය මම ඒකට ආකර්ෂණය කරන නැත්නම් ද්වේෂය. යම් වෙලාවට රාග ද්වේෂ නැති දෙයක් දැක්කට මතක හිටින්නේ නැහැ. අපි කෝච්චි යනකොට කානිවල් එකේ ඉන්නකොට ලක්ෂ ගණන් මිනිස්සු දකිනවා. නමුත් රාගය දනවන කෙනෙක් දැක්කොත් හොඳට මතක හිටිනවා. hina වෙච්ච හැටි, කතා කර බැටි, යන හැටි, එන හැටි, කන බොන හැටි ඔක්කොම පේනවා. දැන් ද්වේෂ ජනක කෙනෙක් දැකපුවා මතක තියෙනවා. අර පොදු ජනතාව පේන්නේ මොකද යාගෙන් රාගය ද්වේෂයක් එන්නේ නැහැ. ඒ නිසා uppannammanapam uppannangammanapam කියන එක දකින රූපයත් එක්ක පහළ වෙන හැටි බලනකොට රූපය මේ ස්ත්‍රී රූපයක් කියන්නේ පුරුෂ කෙනෙකුට. නැත්නම් ස්ත්‍රියට පුරුෂ රූපයක්. රූපය පිටේ ඉඳලා ඇතුළට එන එක. එහෙම නැත්නම් මේ වර්ණ సంతාන චක්කු ප්‍රසාදේ පිටේ ඉඳලා ඇතුළට එන මේ මනාපමනාප දෙක ඇතුළේ පිටතට යන එක. අන්න ওই දෙක වෙනතර වෙනස හඳුනා ගන්න බැරි නිසා තමයි පෘථග්ජනය හිතනවා මේ රූපේ තියෙනවයි කියලා මනාපමනාප. නමුත් ਸਰවඥාන්සේ පෙන්නනවා මනාපමනාප දෙක ඇතුලෙන් පිටතට යන එකක් උඹේ හැදියාවේ හැටියට. පුරුෂයෙකුට තමයි ස්ත්‍රී රූපේ මනාප වෙන්නේ. ස්ත්‍රියට ස්ත්‍රී රූපේ මනාප වෙන්නත් පුළුවන් අමනාප වෙන්නත්. එකම රූපේ පුරුෂයෙක් දකින්න හැටි ස්ත්‍රියක් දකින්න හැටි වෙනස්. මොකද එයාගේ මනාපමනාප වෙනස් නිසා. ඒ නිසා මේ පිටින් එන රූපෙට මෙහෙන් යන මනාපමනාප දෙක සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැති දෙකකින් යන්නේ මේ මනාපමනාප දෙක කලින් තිබිච්ච එකක් නෙවෙයි. ඒ ඒ මිනිස්සයා ඒ වෙලාවේ දැක්ක නැත්නම් ඇති වෙන්නේ නැහැ. ආන්න ඒ කෝලාරික පරිසම්පන්න සංකත භාවයේ දකින්නකොට මේ රූපේ දකින්නකොට පිටින් රූපයක් කියලා මගේ චක්කු ප්‍රසාදයට වදිනකොට මට මනාපයක් උපන්නා කියලා යම් කිසි කෙනෙකුට දැනගන්න පුළුවන් නම් ඒකට අපි හොඳට කියතයි චිත්තානුපස්සනාව කියලා. ඒතර දකුණ රූපේ පැත්තක තියෙද්දි හීන් නූලෙන් තමන්ගේ හිතට මොන වර්ණයක්ද ගැන්වුනේ කියලා එයාට කියන්න අපහසු වෙන්නේ නැහැ. ඒකට නම් භාවනා කරන්නේ. ඉතින් එතකොට මේක තමයි සරාග හිත. මෙතෙක් වෙලා මගේ තිබුණේ විතරාග හිතක්. එනත මේක සදෝස හිත. මෙතෙක් වෙලා මයි තිබුණේ විත දෝස හිත කියලා ඒකට සාදර වෙන්නේ නැතුව ඒක දැන ගැනීම භාවනාවේ දක්ෂකමක් කියලා හිතන්නේ නැති වුණොත් අපි ඒකට ද්වේෂ කරනවා. මගේ හිතට රාගයක් ආවයි කියලා ද්වේෂ කරනවා. මගේ හිතට ද්වේෂයක් ආවයි කියලා ද්වේෂ කරනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? අපිට අර ඉදිරියට යන්න තියෙන භාවනාවේ චිත්තානුපස්සනා කතාව පැත්තක තියේදී ඒ කෙනාට වෙන්නේ මොකද්ද? අර ඇතිවිච්ච ද්වේෂය නිසා අර බලන රූපයත් මෝහණයටපත් වෙලා ඒක දිගේ කෙලස් ප්‍රවාහයක් හට ගන්නවා. එහෙම නැත්නම් නූපන් කෙලස් රාශියක් හට ගන්නවා. යම් වෙලාවකට යාට තේරුම් ගන්න පුළුවන් වුණොත් uppannammanapang uppannangammanapang මේ මනාපමනාපේ දෙකෙන් එහාට තමයි කෙලස් තියෙන්නේ. මේ උපදිනකොටම මනාපමනාප දකින්න එක තමයි සරාගං වචිත්තා සරාගං වචිත්තංති පජානාති. රාග සහිත හිතක් හටගත්තා. විතරාගං වාචිත්තං ඒ කියන්නේ ඊට ඉස්සලා තිබුණ එක විතරාග. සදෝසං වාචිත්තමට ද්වේෂයක් හටගත්තා. ඊට ඉස්සලා තිබුණේ ද්වේෂ නැති හිත. සමෝහං වාචිත්තමට මේක බලනකොට කම්මැලි හිතෙනවා. මට මේක බලනකොට හිත සංකිට්ඨං වාචිත්තං ඇකිලෙනවා. විකිත්තං වචිත හිත නිකන් පතුරු ගැහිලා විසිරලා යනවා. මේන මේ බව දැකීම මේ අනාත්ම ලක්ෂණය දිනු කරනකොට කරන භාවනාවක්. ඒකට කියන්නේ පරතෝ සංකල්පේ භාවනා කරන මගේ හිත දිහාම පිට කෙනෙක්ගේ එකක් වගේ බලනවා. බලනකොට වෙනවා මේ සිද්ධිය වෙන්නේ ඉස්සෙල්ලා මගේ හිත බොහොම සාධාරණව භාවනා කරන කෙනෙක් නම් සාධාරණ මධ්‍යම තැනක තිබ්බා. දැන් ඒකට සාපේක්ෂව මෙන්න මනාව අපට ගත්තා. මෙන්න අමනාපය හටගත්තා. මෙන්න මනාපමනාප නැතිසයි ඒක නිසා කම්මැලිකම හටගත්තා කියලා සමහරලාට හිත ඔය කියන සංකීර්ත භාවයටපත් වෙනවා නිකන් ඇකිලෙනවා. ඒක මේ සමෝහිතත් එක්ක එන එකක් තමයි. හිත ඇකිලෙනවා නිකන් බටර් ටිකක් ෆ්‍රිජ් එකට දැම්මා වගේ වැඩ කරන්න බැරි තත්ත්වයටපත් වෙනවා. වික්කිත් හිත එනවා සමහරලාට වක්කිටක් දෑත බදලා ගලකට ගැහුවොත් එහෙම තරි ගහෙන්න විසිරලා යන්නේ කොහොමද ඒ වගේ සම්පූර්ණ වික්ෂිප්ත භාවයටපත් වෙනවා. ඉතින් මේක දැකලා මේක මේ නැතිකරන්න උත්සාහ කරන්න ගියොත් කවදාකවත් අවබෝධ කරන්න වෙන්නේ ඒක සිද්ධ වෙන වෙලාවෙම දකින්න එක තමයි. එහෙම නැත්නම් ඒක චිත්ත නියාමයක් වශයෙන් දකින්න එක තමයි. එහෙම නැත්නම් ඒක දැකියයි දැකීම තමයි චිත්තානුපස්සනාව කියලා එක දන්න එක තමයි යෝගාචරයේ තියෙන සූදානම් ශරීරය. උඟ දෙනෙකුගේ ඒක නැහැ. උඟ දෙනෙක් කරන්නේ මුනිච්චා විතරයි. උඟ දෙනෙක් කරන්නේ ඒ වෙලාවට ආරූඪ කරගන්න හදනවා. නෑ නෑ මට ඒක දැක්කට රාගය ආවෙත් නෑ. මට ඒක දැක්කට ද්වේෂය ආවෙත් නෑ කියලා අර නොවිච්ච ගතියක් පෙන්වන්න හදනවා සදාචාරාත්මක විදිහට. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා එහෙම කෙනෙකුට ඒ කෙනා මේ පුඤ්ඤ පාප පින්පව් දෙක අතාරින් නැති වුනොත් කවදාකවත් ඉස්සරහට යන්න හම්බ වෙන්නේ නැහැ. මතුවෙච්ච දේ මතුවෙච්ච හැටියට දැකීම පිනක්. මතුවෙච්ච දේ මතුවේ හැටියට දැකීම චිත්තානුපස්සනාවක්. මතුවෙච්ච දේ මතුවෙච්ච හැටියට දැකීම චිත්ත නියාමයේ දැකීමක්. මතුවෙච්ච දේ මතුවෙච්ච හැටියට දැකීම හේතුඵල ධර්මයේ දැකීමක්. අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන හැටි දැකීමක්. මේක අනුන්ගේ හිතක දකින්නත් බෑ. රාගයෙන් ඉස්සලා චිත්තක්ෂණයක් භාවනා කරලා ගන්නත් බෑ. රාගය ඇවිල්ලා ගියාට පස්සේ ගන්නත් බෑ. පොතක තිබුණාට කියවට හරියන්නේ නැහැ. වෙන කෙනෙක් ඇවිල්ලා ආශිර්වාද කෙරුවට හරියන්නේ නැහැ. ඉතින් ලක්ෂිකුත් එකක් අවස්ථා ජීවිතේ පුරා දවස පුරා හම්බ වෙනවා අපි ඒවට වෛර කර කර මේ උපාසකා උපාසිකා චරිතයක් රකපාන්න හදනවා. ඒක හොඳයි. ඒ උපාසක උපාසිකා චරිතය නැත්තම් එහෙම ඔක්කොමලා එහෙම මේ පිසු කෙලින්න ගත්තොත් එහෙම තව පාරක බහැලන්න හම්බෙන්නේ නැහැ. නමුත් යෝගාවචරය දැනගන්න ඕනේ. මම මේ ඔක්කොමලත් එක්ක මේ අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති කියලා කියන්නේ මම ඔක්කොමල ගන්න ආකල්පේ නෙවෙයි මම ඉන්නේ. මම අන්‍ය වූ ආකල්පක ඉන්නේ මගේ හිතම පිඟිච්ච වෙලාවට රාගේ මම දන්නවා. ඒක තරම් වෙන්නේ නැති දෙයක් තමයි. නමුත් දැන් තියෙන්නේ රාගේ කියලා දාන්න. මගේ හිත ද්වේෂයෙන් පැලහෙන වෙලාවේ දන්නවා. මම හිත ද්වේෂය තියෙනවා. ද්වේෂෙට ද්වේෂ කරන්නේ නැහැ. රාගය ආව රාගෙට ද්වේෂ කරන්නේත් නැහැ. ඉතින් මෙතෙන්ට එන්න කොච්චරක සූදානමක් ඕනද කියලා හිතන්න. එනිසා චේතසෝ චේතෝ චේතා පරිච්ඡඥානයේ කිනේ ගැඹුර සමතෙන් ලබන අනුන්ගේ හිතේ හිත හතර දැන ගැනීමට තමන්ගේක දැනගෙන තියෙන්න ඕනේ. ඒකට යෝගාචරෝ කී දෙනෙක් අකමැතිද කියන්නේ කමඨාන් සුද්ධ කරනකොට පේනවා. මේ මොනවා හරි හිතේ පෙරලියක් වෙච්ච ගමන් සලුවකසා දාලා නැගිටලා යනවා. බෑණි සෝමංශ මොකුත් කරන්න රාගෙම තුනානේ. මට මොනවක්වත් කරගන්න බෑ ද්වේෂෙම තුනානේ කියලා. ඉතින් ඒ වෙලාවේදී අදිසියට පුංචි ගින්නක් ඇති වෙච්චාම තමන්ගේ ගෙදර ගිනිනන උපකරණයක් තියෙනවා නම් අපිට ඒක පාවිච්චි කරන්න වෙනවා. නැත්තම් අපිට ෆයර් බ්‍රිගේඩ් එකට කතා කරන්න වෙනවා. ඒ තරම් රාගය කියන්නේ ඒ තරම දත් බල ගින්නක්. ඉතින් ඒක සූදානමක් නැති එක තමයි අපිට තියෙන්නේ. මේ එන එන පුංචි පුංචි දේවල් එක ක්‍රියාවත් වෙලා ඒක හඳුනා ගැනීමේ හඳුනාගෙන ඒකට ක්‍රියා කිරීමේ හැකියාව ආස්වාසිය දැනගෙන ආස්වාසිය ක්‍රියා කිරීමේ හැකියාවටදී බොහෝම ගැඹුරක් මේකේ තියෙනවා. ප්‍රසවාසය දැනගෙන ප්‍රසවාසයට ක්‍රියා කරන හැකියාවට වැඩිය නැත්නම් රූප කර්මස්ථානයේ රූපාරම්මණයක් දැනගෙන ක්‍රියා කරන ආකාරයට වැඩිය බොහොම ඉක්ම මොකද රූපාරම්මණයක් ඇති වෙනවට වැඩිය බොහොම ශීක්‍රයෙන් හිත පෙරලියටපත් වෙනවා මේ වගේ චිත්ත tattweට කොට. ඒ නිසා මේ සංකිට්ත හිත, විකිට්ත හිත. ඊකට මහග්ගතං වාචිත්තං අමහග්ගතං වාචිත්තං සමහර විතක එක විනාඩි 5 10 හිත කිසිම නීවරණයකට යන්නේ නැතුව හොඳට පිරිසුදු වෙලා මහත්ගත භාවයටපත් වෙන එක සමතේන අපි රූප ධානය කියලා කියනවා. ධාන අර්පණාවකටපත් වෙනවා වගේ. විපස්සනා වෙදිත් හම්බ වෙනවා. Tamanne තේරෙන පටන් ගන්නවා ඔන්න මගේ හිත මගේ මූල කර්මත්තාන්ට ගියා. තව විනාඩි 5ක් 10ක් යනකම් මට ඔය සද්ද වලින් බාධා ඉන්නේ නැහැ, වේදනාවක් නැහැ. මට අරමුණේ ඉන්න පුළුවන්. හැබැයි අර්පණා මට්ටමට හිත බැහැගෙන නැහැ. හැබැයි හොඳටම දන්නවා නීවරණ වලට දැන් මම යටත් වෙලා නැහැ කියලා. ඒකේ ඉන්නේ සාමාන්‍යයෙන් ඔය නේවාතික භාවනාවල දැන් අපි අඳින්නේ පස්වෙනි 6 6 වෙනි දවසේ වෙනවනම් එන්න තියෙන ඊට වැඩි. gedara kaduraka කරනකොට මේ මට්ටමට හිත එන්නේ නැහැ හුඟක් වෙලාවට. ආවට පවත්තන්න බෑ. ඒ නිසා අපිට අඳුන ගන්න බෑ. අඳුන ගන්න අමාරුයි මගේ හිත මෙච්චර වෙලාවක් කරදරකින්තරව අරමුණේ පවතිනවය මෙච්චර වෙලාවක් මට නීවරණ නැතය මගේ හිත දැන් තිබුණේ නිකන් ආරක්ෂක තැනකේ කියලා අඳුන ගන්න තරම් ඒ කැපිපේන වෙනසක් කාල පරිච්ඡේදයක් හිටින්නේ හිටිනව නම් හොඳයි ඒක හුඟක් වෙලාවට අපි පෙර ආත්මවල කරන ලද භාවනාවක් නිසා අමහගත හිත හොඳට තේරෙනවා අමහගත හිත කියලා කියන්නේ පිස්සු හිත පිස්සු වඳුරෙක්ගේ වගේ අරමුණෙන් අරමුණට අරමුණෙන් ගන්න පයින්නවා ඉතින් මේ චිත්තානුපස්සනාවේදී මම දන්නවා කට්ටිය කැමති නෑ කියලා මහග්ගත හිත වගේම තමයි අමහග්ගත හිතට සලකන්නේ ධානයක් ලැබිච්ච හිත වගේම තේරුම් ගත යුත්තක් තමයි ධානයකින් තොර එහෙම නැත්නම් නීවරණයට යට වෙච්ච හිත. මේ දෙක අතර සංසන්දනාත්මක වෙනසක් මිස මේ ධාන හිතමයි හොඳ ධාන නැති හිත ඕනේ නැහැ කියලා කියන්න ගිය ගමන් අපි manussකමට නිඳ කරාවේ. අපේ හිතේ තියෙන ධානයක නෙමෙයි උඟ වෙලාවට. ඒක ඒ වෙලාවේ දැනගන්න ඕන. ඒ වෙලාවේදී මේක හොඳ නෑ මට ධ්‍යාන ලැබේවා කිව්වනම් එතකොට අපි ඉන්නේ තද බල ආතතියේ. ආතතිය නොවෙන්න දැනගන්න ඕනේ ධ්‍යාන හිත තේරෙන්නේ ධ්‍යාන නැතිට සාපේක්ෂව මිසක්කා. ධ්‍යාන සහිත හිතට নিরপেক্ষ වසන්න බෑ. ඒක වෙන්න සමහර විටක කියනවා පළවෙනි මාර්ගයේ ඥානෙ ලැබුවත් දෙවෙනි මාර්ග ඥානෙ ලැබුවත් කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ කියලා. එතකම්ම සදාචාරවාදී හිතේ තියෙන බෑ බෑ මගේ හිත කොහොමඩක්වත් නීවරණ තියෙන්න බෑ. මගේ හිතේ කොහොමඩක්වත් ඒක නැති කරගෙන ඉන්න ඕනේ කියලා නීවරණ එනකොටම පුදුම කරප්පන් එන ගතියක්, ඇලර්ජික් ගතියක් එනවා. ඒක තේරෙන්න කියනවා අනාගාමි මට්ටමට හිත දියුණු වෙන්න ඕනේ කියලා. තමන්ගේ හිතේ නීවරණ තියෙනවා. අනේ මට හොඳ වෙලාව මේ නීවරණ සහිත හිතේ මොකද්ද தත්ත්වය කියලා අර ඉස්සර වගේ කලකොලොප්පන් වෙන්නේ නැතුව නීවරණයක් ඇතිලාදී නීවරණේ මුල මෙහිමයි. මැද මෙහෙමයි, අග මෙහෙමයි කරන්නේ. එහෙම නැත්නම් නීවරණයේ විදියට මුලැමැදාග දැකීම චිත්තානුපස්සන ඉක්මවලා ගිය ධම්මානුපස්සන ආදී සිද්ධ වෙන දෙයක්. ධම්මානුපස්සනට ගියර පස්සමයි තේරෙන්නේ නීවරණත් භාවනාවෙන් අවබෝධ කළ යුතු ධර්ම. ඒවට උඩ කරන නීවරණ ධර්ම කියලා. එතකම්ම යෝගාවචරය ඇතුළේ තියෙන පුදුමාකාර බීතිකාවක් එහෙම නැත්නම් පුදුමාකාර ආසාත්මක ලක්ෂණ වගේ පහළ වෙන්න පටන් ගන්නවා. ඒක මේ සදාචාරයෙන් ඇති වෙච්ච එකක් සාධාරණයි. එහෙම ඇත්තටම තිබුණාට කමන්නේ නමුත් මේ චිත්තානපසනාදී සිද්ධ වෙනවා මහග්ගත හිත මෙහෙමයි. අමහග්ගත හිත මෙහෙමයි. මහග්ගත හිත මහග්ගත වෙන්නේ අමහග්ගත හිත සාපේක්ෂව මිස කෙලින්ම අමහග්ගත හිතක් හෝ මහග්ගත හිතක් කෙලින් හිතගෙන ඉන්න බෑ. දෙන්න දෙන්නට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා අමහග්ගත හිත ආපුවාම පුළුවන් නම් යම් කෙනෙකුට මෙන්න මේ ලකුණ නිසා මගේ හිතේ දැනට නීවරණ තියෙනවා. මගේ හිත කෙලසිලා කියලා හරියටම මෙන්න මේ ලකුණ නිසා මම ඉන්නේ ප්‍රස්වාසයේ කියලා කියනවා වගේ. මේ ලකුණ තියෙන නිසා මම ඉන්නේ ආස්වාසයේ කියලා කියනවා වගේ. මහගත හිතේ ස්වභාව ලක්ෂණ සහ අමහගත හිතේ ස්වභාව ලක්ෂණ කියන්න පුළුවන් නම් ඒතර කිතකේ පුද්ගලයා මේ චිත්තානුපස්සනාවට සුදුස්සෙක්. එහෙම නැත්නම් අර සරාගංවා විතරාගංවා ඉක්මොට ගිහිල්ලා එයාට තේරෙන්න පටන් අර ගන්නවා හිත පිරිසුදු නම් පිරිසුදුයි. අපිරිසුදු නම් අපිරිසුදුයි. පිරිසුදු හිතට සන්තෝෂ වෙලා අපිරිසුදු වලට කනගාටු වෙන්න පටන් අරගත්තොත් හිතේ පිරිසුදු අපිරිසුදු කොච්චර කොහොම වෙතත් අර ඇතිවෙච්ච මනාපමනාප නිසා කෙලස් වගේ පහළ වෙනවා. අජිතා චිත්තානුපස්සනාලි මට්ටමේදී ඒ කෙනාට මගේ හිත මේ වෙලාවේ පිරිසුදුයි අපිරිසුදුයි කියලා දැනගන්නවා වගේ යම් වෙලාවක දැක්කොත් මගේ හිත මේ වෙලාවේ පිරිසුදුයි මම ළඟ ඉන්න එක්කනාගේ හිත අපිරිසුදුයි කියලා එයා පහත් කළ සැලකුවොත් ඒත් අකුසලයක් වෙනවා අසප්පුරුසයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා යම් කිසි කෙනෙක් හිතනවා මට මේ අසවල් ධ්‍යානෙ ලැබිලා තියෙන නිසා මගේ හිත නීවරණගෙන් අරස වෙලා තියෙනවා මම ළඟ ඉන්න එක්කනට භාවනා හරි ගිහිල්ලත් නැහැ එයා නලියනවා දඟලනවා නීවරණයකට යට වෙලා තියෙනවා කියලා ඒ මනුස්සයා මේ තානුක අත්තක් අත්තුක්කන්තන් පරවම්බනේ කියොත් මම නම් ධාන වහන කරන නිසා මම නම් බේරලා ඉන්නවා. මයි ළඟ ඉන්න එක නම් නලියනවා. එයාට ධාන නැහැ කියලා ඒ අත්තුක්කන්තන පරවම්බන හේතුව නිසා එයාගේ භාවනා මාර්ගය කැඩෙනවා. එයා ධාන ලැබපු අසපුරුෂෙක් වඩපත් වෙනවා. ධාන ලැබපු අසපුරුෂෙක් වඩපත් වෙනවා. කොච්චරද Tamange අස මේ මහගත හිත අමහගත හිත දෙකටම සමහිතින් බල්ලා පුරුදු කරන්න ඕනද කොච්චරක් කියනවනම් තමන් භාවනා කරන්නෙක් වශයෙන් සාර්ථක කෙනෙක් වශයෙන් අනික් කෙනෙක් දැකලා එයා භාවනා නොකරන්නෙක් වශයෙන් අසාර්ථක වෙච්ච වශයෙන් කෙනෙක් වශයෙන් දැක්කත් ඒක නා පහත් කරලා සලකන්න බුදුහාමුදුර අපිට ලයිසන් දෙන්නේ නැහැ. සලකුවොත් බුදුරජාණන්තේ ශ්‍රී මුක දේශනාවෙම කියනවා අසප්පුරුසයි කියලා. දැනගන්න ඕන නම් සප්පුරුස සූත්‍රය කියවන්න මජ්ක්‍ධිම නිකායේ ඒකෙදී සඳහන් කරලා තියෙනවා ඒක සඳහන් කරලා තියෙන ඉති බොහොම සියුම් තාලෙට බුදුරජාණන්සේ සඳහන් කරන යම් වෙලාවේ තමයි මහග්ගත හිතක ඉන්නවා කියලා හිතමු. මහග්ගත හිතේ ඉන්නකොට අතර කල්පනා කර ඉන්න වෙලාවක් නැහැ. මොකද ධ්‍යානෙ නිමග්නලා ඉන්නේ. මහග්ගත හිතක ඉන්න වෙලාවේ කවුරු හරි කැස්ස කියලා හිතන්න. කැස්ස ගමන් අපිට තේරෙනවා මේ මේ භාවනා මධ්‍යස්ථාන වලට ඇවිල්ලා මුන් කහිනවා gedara ගිහිල්ලා කහපල්ලකෝ මේ බලන්නකෝ මේ ධ්‍යාන භාවනා කරගෙන ඉන්නකොට කහිනවයි කියලා. අර මිනිස්සයා මේ පිළිබඳව පහත් හිතක් හැදෙනකොටම යේන යේනේ මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා ඒ මඤ්ඤනාව නිසාම මොහුගේ ධානයතරම කඩලා යනවා. එයාට තේරුම් ගන්න පුළුවන් නම් සද්දයක් ආව මගේ හිත හැලහැප්පුණා. මම මේකට සැලෙන්නේ නැහැ. මම මේකට හිත නරක කරගන්නේ නැත්තම් එයාට නැවත ධානය හිතට එන්න පුළුවන්. නමුත් මේ මගේ හිත සැලුණා. මේ මිනිස්සයා කැහැපේ කොහොඳ නැහැ. අසංවරයි. ඥාන ඒ නිසාම <clears throat> ධානයේ අන්දයක් පාට පෙරලෙනවා. ඒ නිසා මේ චිත්ත භාවනා කරනකොට සංවරයක් එනවා අර සීල සංවරයට වැඩි එහා ගිය බොහොම වැදගත් සංවරයක් ඒ කොච්චරද කියනවනම් මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන විදිහේ කෙනෙක් පොහසත් කෙනෙක් දුප්පත් කියලා වෙනස් කරලා සලකන්න යන්න එපා. එතකොට එයාගේ දුර්ලභකම නිසා උඹ පව් කරගන්න. උඹට ධානයක් තියෙනවා උට ධානයක් නැහැ. ඒ නිසා ධානය නැති කෙනා පිළිබඳ පහත් කළ සලකන්න ගිය ගමන් උඹ පව් කරගන්නවා. ඒ විදිහට අපි මේ එදිනදා සමාජයේ එකිනෙකා තාරාතිරම් හොයන්න ගිහිල්ලා අපරාධේ අකුසල සමාපත්තියකට සමවදිනවා. ඒ මනුෂයා කරපු දෙයට නදකින් කියන්න ගිහිල්ලා පව් කරගන්න. තරොච්ඡන්සේ පෙර ආත්මික මේ මාදලක් අදිනවා බලන්න හිටියලු. මාදල ඇදලා මඩිසල එළියට ගන්නකොට අර මාළු රොත්තක් එක සැරේ නලියනවා මැරෙන්න හදනවා මාළුව උඟක් වෙලා යනවා මැරෙන්න. උන්ගේ සිනි විතරක්ම එකිනෙක පැටලිලා පැටලිලා පැටලිලා ඇල්ල ඇල්ල දිගේ ගලාගෙන යනකොට පුංචි සන්තෝෂයක් ඇවිල්ලා තියෙනවාද මාළු කරට ලොකු ලාභයක් උනේ කියලා. බුදු වෙලත් ඉසේකක්මක් ආවා. අර ලැබපු ලාභෙට මාළු ගොඩක් හම්බුනායි කියලා මාළු කාර්යය පිළිබඳ ඇතිවෙච්ච සතුටු චේතනාවට බුදු වෙලත් ඉසේකක්මක් ඇවිල්ලා. අර මනුස්සයා මාළු අල්ලන්නේ. මේ අහලේ ඉන්න කෙනෙක් ඇවිල්ලා අර සමාදම් වෙනවා. ඒ සමාදන් වෙන්නේ මොකද්ද? අපේ හිත මේ අනුන්ගේ පව් වලට තමයි ගෙවල් අඹදරුවා රකින්න ගෙවල් දොරවල ඉන්න මිනිස්සු පුදුමාකාර පෙට්‍රෝල් තොගයක් පුච්චන්නේ මේ අනුන්ගේ කුණු කන්දල්ලා. ඒ නිසා වනවාසී ජීවිතය පුළුවන් නම් කරන්න. හරිම වටිනවා. මොකද හේතුව කුණු කන්දල් ආවත් දන්න එක අපිට තරම් වෙන්නේ අපිට මොකටේ. අපිට තියෙන කවුරුත් අම්බලා දෙන බතක් කාලා. එල්ල දෙන වැදක බුදිය ගන්න එක අපිට වැඩක් නැහැ. ඒත් මේ මේ ගිහියන්ගේ වැඩේම ඔක්කොම කුණු කන්දල් ගෙනලා හාමුදුරන්ගේ උඩට දාන. ඒ විශේෂයෙන්ම දාන්නේ කර්මස්ථානාචාර්යවරුන්ට. නිසා ලංකාවේ කර්මස්ථානාචාර්යවරු ඔක්කොම මැරෙන්නේ heart attack වලින්. අයි ගෙදර ඉන්න ගෑනුගේ මොන කචල් එක ආවත් හාමුදුරන්ට ගිහිල්ලා කිය. ඉතින් හාමුදුරන්ට බෑ කියන්නත් බෑ. මම එක දවසක් ඔය කීස්පුර පන්සලේ ඉන්නකොට මම යන්නේ ඔය අනුගේ සීනි කරන්න යන්නේ මම අර කාමරේ ඉන්නකොට මට පේනවා විච්ච ස්වාමීන් වහන්සේට මිනිස්සෙක් ඇවිල්ලා කියනවා කියන්න ස්වාමීන් වහන්සේ මේ මිනිස්සයා මෙතන පන්සලට එන කෙනෙක් නේ මම ගෙදරින් පිට වෙනකොට පොලිසියෙන් ඇවිල්ලා මට බලයන්කෝ මම සපත්තු ටිකක් දාගෙන කියන්නේ මට එන්න දෙන්න කියන්නේ ඔය ගෙදෙට්ට ඔබ වහන්සේගේ දායකාවනේ කියන්නකෝ කියලා එයාගේ නෝනා ගැන චෝදනාවක් කරනවා දිගින් දිගටම ස්වාමීන් වහන්සේට ඒ සංස එළියට එන්නේ කලාතුරකින් මේ කාමරේ ඉවරනාට පස්සේ මම මං ගියට පස්සේ ධම්මජානද තේ ටිකක් බොනවාද මං කරා මම හිනා සාංශ මේ ඔබ අහසට මේ කරදරේ හැමදාම තියනවාද කියලා මොකද්ද කියලා මේ එක එකන ඇවිල්ලා මේ ගහපාදෙන එක කලාතුරකින් තියෙනවා මම ස්වාමීන් වහන්සේ මේ මේ නිසා ස්වාමීන් වහන්සේගේ ලේපිච්චෙනවා එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේට මේ කරදර වලින් භාගයක් වෙන එක අසාධාරණයි කියන එක දන්නවාද කියලා. ඇත්තටම මට වැඩි වැඩිමල් අහමු කියලා මං කිස්තේත් මහන්න මට අයිතියක් නැහැ. මං දන්නවා ධම්මජීව හම්දෝ කිව්වා. මං කව මට සැකයි ස්වාමීන් වහන්සේ කියලා. මේ මිනිස්සු ඇවිල්ලා මේ මේ කොහෙද ඉන්න හාමුදුර කෙනෙක්ගේ ඔලුවට මේවා දාපුවාම ඒ හාමුදුරන්ගේ පෙට්‍රල් වෙච්චන අවුස කැඩේ අඩු වෙනවා. ඊට පස්සේ කිව්වා මම දන්නවා කියලා කියන්නේ මේකයි. ඇමරිකාවේ රිසර්ච් එකක් කරලා තියෙනවා. මේ බහා මේ මනෝ උපදේශකයෝ ඉන්නවනේ මනෝ උපදේශක කියලා කාට හරි ගෙදර ප්‍රශ්න කරච්චාම එයාව ගෙනලයාට උපදේශනයක් ගන්න හදනවා. මනෝ උපදේශකයන් තමයිලු වැඩිම සීති නසා ගන්න කට්ටිය. මේ කුණු කන්දල් අහනකොට පේනවනේ මේ ලස්සන ජීවත් වෙනා කියන හැම එකාම හුඹහක්. නයෙක්. ගෙවල් වල තියෙන හරියක් තියෙන කචා. කත්ත ඇරියොත් කචා. ඒ වන්දියට ළඟ ඉන්න කෙනාගෙත් දාන. ඉතින් අර උපදේශක කරන එක නෑ කුණු කන්දල් ටොං ගන්න එකතු කරන්නේ කේම්සිගේ කියලා කුණු එකතු කරනවා වගේ. ඉතින් මේ මනසට ඉතුරු වෙන්නේ ජීවත් වුණත් ඔච්චෙන්නේ ලෝකේ තියෙන තිබහ කනවා. සිදිනස ගන්න. තමයි අනුගේ කුණු කන්දල් අහන එක කාටවත් තේරෙන්නේ නැහැ කොච්චර අපට පෙට්‍රල් පිච්චෙනවද කියලා. ඉටිබන්දම දෙපැත්තෙන් පත් වෙනවද කියලා. ඉතින් ඒ නිසා කාටවත් අහුම්කන් නොදී සිටින තරමට දීර්ඝායස ලැබෙනවා. දීර්ඝායස ලැබෙනවා. සර්වජන් වහන්සේ ළඟ ඉන්නකොට දවසක මහා ප්‍රජාපති ගෝත්‍රයේ ඉන්න වෙලාවක සර්වජන් වහන්සේට කිවිසුමක් යනවා. ඉතින් කිවිසුමක් ගියාම අම්මා කියනවනේ පොඩි එකාට ආයිබෝන් කියලා. ඒ වගේ දැන් කුඩම්මත් කියනවා බුදු පුතාට දීර්ඝායස වේවා කියලා. බුදුරජාණන්සේ කියනවා ගෝතමි ඕක නෙවෙයි බුදුරජාණන් වහන්සේ නමකට දීර්ඝායස පතන ක්‍රමී. අපි මේ ගිහි ලෝකේ නෙවෙයි ඉන්නේ අපි ඉන්නේ ආර්ය ලෝකේ. බුදු කෙනෙකුට දීර්ඝායස පතන්න ඕන නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ සමගි වෙල්ලා. ඒක තමයි බුදුහාමගේ ආයුෂ කියන්නේ. කීසුමක් කරනකොට දීර්ඝායස වේවා කියන එක නෙවෙයි. ඒව තමයි මේ ගිහි කෙවල් වල වැඩ. කරන්න ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ඕගොල්ලෝ විසඳ ගන්න එන්න එපා ඔළුවේ දාන්න අපේ. එනවනම් KMC එකට ගිහිල්ලා දෙන්න නගර සභාවට KMC කියලා කියන්නේ Kandy Municipal Council එක මේක ඉතින් කොළඹ Municipal Council නැති CMC එකට ගිහිල්ලා දෙන්න මේ සංඝයාට ඔළුවට දාන්න ගියාම ඒක සංඝයා භාවනා කරලා කර්මස්ථාන සුද්ධ කරපු එක්කනේ නම් හරි එක්කනේ දන්නව එකක්වත් ඇහුම්කන් දෙන්නේ තියෙන්නේ. නමුත් තුඟේ ඉන්නේ අද කර්මස්ථානාචාර්යවරු එහෙම හොඳට භාවනා කරපු අය නෙවෙයි. ඒගොල්ලෝ මේ කණු කන්දල් අහනවා. ඇහුවට පස්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කාපුවා දිරවන්නෙත් නැහැ. නිින්ද යන්නෙත් නැහැ. මොකද තමන්ගේ හිත හදාගන්න නැත්නම් ඒ නිසා අනුන්ගේ මේ කුණු කන්දල් අහනකොට ওই චේතෝ පරිච්ඡ ඥානෙ ඕනි නෑ. අමාරිසය වගේ මට ඇහුන්නේ නැහැ කියලා නිකන් ඉන්න. මොනවාරි කියන මට ඇහුන්නේ ආයෙසරක් ඒ මෙන්න මට ඇහුන්නේ ඉවරයි. එතකොට දන්නවා ඕක කියලා වැඩක් නැහැ කියලා. ඒ චේතෝ පරිච්ඡ ඥානෙ නෙවෙයි ඒක නිකන් සාමාන්‍ය ට්‍රික් එකක්. අපි ලොකු සාංශ ළඟට ආපුවාම හැම කෙනාම අඩු ගානේ විනාඩියක් කතා කරන්න ඉල්ලනවා. ඉතින් ලොකු සාංශට පව් කියලා හිතන ඉන්න පුර ඈතක ඉඳ රට රාජ්‍ය වල ඉඳගෙන. ඉතින් ඇවිල්ලා කවදාකවත් වැඩක් ඇති දෙයක් කතා කරන්නේ නැහැ. මොනවාරි අවශ්‍ය නැහැ. ඒ කතා කරලා දෙන්න පුළුවන්. ඉතින් ටිකක් කරලා ලොකු සාංශ ආනවා දැන් මේ යන්නේ පරණ රෙකෝඩ් එකක්. මේ කුණු කන්දල ටිකක් කරලා හඳ හොඳයි. කියන. දැන් මෙයා ආයෙ සැරයක් අරකම කියන. ආ හොඳයි. ඉතින් ලොකු සංස් කියනවා තුන්වෙනි සැරේටත් හොඳයි කියනකොට මනස නැගිටලා යනවලු යන්නේ. ඒ මේ වැඩන්නේ මේ කුණු ගන්දලේ මොකක්ද ඇති වෙන්නේ? මේ චේතෝ පරිච්ඡඥානෙ නෙවෙයි මේ සංඝ ගැට කියලා උවට කියන්නේ. මට කියන්නේ සංඝ ගැට එනකොට එහෙම අතේ පොල් තෙල් ගාගෙන ඉලා අතහැරලා දානවා. මේ ධර්මයේ කතා කරනවා ඕක කතා කරනවා ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිසා පහත් කරන්නත් එපා. පහත් කරන්න වෙනවා පිරිසක් එක්ක ඉන්න ගියොත්. පිසක් එකින්ද ගියොත් භජନ୍ତି සේවନ୍ତି ඒක කියලා තියෙන මෙහෙමයි මේ ආමන්ත්‍රණා හෝති සහාය මජ්ජේ පිරිසක් එක්ක ඉන්න ගියොත් ආමන්ත්‍රණය කරනවා අරක කරමුද මේ කරමුද ඒකට එන්නද මේකට එන්නද ගමනේ නිපජ්ජේ නිසින්නේ ගමනේ තානේ නිසින්නේ නිපජ්ජා හිතගෙන හිටියත් මිනිස්සු ඒවිල කතා කරනවා ඉඳගෙන හිටියත් කතා කරනවා බුදියාගෙන ඉන්නකොටත් අට්ටු කරලා කතා කරනවා ඇවිදින කොටත් කතා කරනවා. ආමන්ත්‍රණ. ආමන්ත්‍රණා හොති සහාය මැජේ ගමනේ නිසින්නේ ගමනේ තානේ නිසින්නේ නිපජ්ජාය. අනබිජ්ජිතං සේරිතං පෙක්කමානෝ. මේ අයට බෑ කියන්න බැරි නිසා. කියන්න වෙන්නේ එකමදී ඕක මට බෑ. මං කරන්නේ නැහැ. අනබිජ්ජිතා මේකට නෑ බෑ කියන්න බැරි නිසා ස්වෛරී භාවයත් පතා ඒකෝචරේකග විසාන කප්පෝ කංග වෙනගේ තනියංග වගේ තනිවියන් කියලා කියනවා. සාචේතු පරිඥාණය දැනගන්න දැනගන්න වෙලා තියෙන්නේ. මේ අනුගේ වෙන් වෙනවා. මොකද Tamange හිතවත් මේක ඒක දේවල් දකිනකොට මනාපමනාපේ පහල කරගන්න ලෝක අඹේ විදින වගේ අමාරු නම් මේ කාම ලෝකේ ගත කරන මිනිස්සු ඇවිල්ලා මේ අහන දේවල් වලට උත්තර දීලා කොහේ කරන්නද? ඒගොල්ලන්ට කවදාකවත් ඒක දැනගන්න ඕන කමක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ පැලැත්තට අලවන්න. ඉතින් ඒකට උත්තර දෙලිවරක් කරන්න බෑනේ. කරන්නම බෑ. පුළුවන් කියලා කවුරු හරි හිතනවනම් සෝරි කියලා තමයි කියන්නේ. ඒක කරලා ඉවර කරන්න බෑ. ඒ නිසා කාට හරි තේරෙනවා නම් මේ මගේ හිත මේ වගේ පොඩි දෙයක් දකින්නට මෙච්චර කේන්ති වෙනවා මෙච්චර ඇවිස්සෙනවා මෙච්චර වෙනවනම් ඒක නා දන්නව ඒත්ෙක්වත් භවනා නොකරන එහෙම කත කරන කෙනෙකුට මේ අපි කියන දේ ඇහෙයිද අපි කියන දේ හිතට ගනීද ගන්නව නම් ඔච්චර අහන දෙයක් නැහැ ඔක බොහොම පැහැදිලි ඉන්නේ දැන් මම භාවනා කරනකොට ආනාපාන තීදී රෝස මලක් පේනවා ආනාපාන බලනද රෝස මල බලනද කියලා අහනවා පැහැදිලි නේ ඔය අය මොකක්ද ඔච්චර මේ කර්මතාන් සුද්ධ කරන දැන් නැහැ නේ ඔකේ ඌව තමයි අහන්නේ මම මේ ලියපෙකනානේ මයිත් එක තරහ වෙන්න එපා මේ මේ පුද්ගලිකව පහර ගන්නවා කියලා මට එහෙම එකක් ඕනකම නැහැ මෙච්චරයි තියෙන්නේ මේ යායුතු කරන මෙච්චර තියෙද්දි මේ අහල පහල තියෙන දේවල් පටලවාගෙන කතා කරන එක තමයි තියෙන්නේ. ඒ නිසා මහග්ගද හිතක් Taman ළඟ තිබුණයි කියලා. අනික් කෙනා ළඟ මහග්ගද හිතක් නැහැයි කියලා පහත් කළා සලකන්න තරම්වත් අත්ත්ුක්කංශන පරවම්බන කරන්න එපා. ඒ නිසා චේතෝපරිච්ඡඥානය ආවට පස්සේ ඒ කෙනා තාම පරිසං වෙන්න පටන් අරගනීමට හිතෙනවා. ඒ මොකද මේ ඒ තරම් මේ තුවාල වෙච්චි වණ එක කටයුතු කරන්න වෙන්නේ. එනිසා මහග්ගත හිත හොඳයි. නමුත් එතන අනතුරක් තියෙනවා. අමහග්ගත හිතට පහත් කළ සලකන ගතිය තියෙනවා නම් මහත්ගත හිතක් ඇති කෙනෙක් ළඟට අමහග්ගත හිත කෙනෙක් ගිය ගමන් අර අර මහග්ගත හිත නිසා ධ්‍යාන ලාභී හිතක් නිසා සමාපatti හිතක් නිසා අර කෙනාට පහත් කළ සලකලා අරයාගේ අමහග්ගත හිත සමාදන් වෙලා අකුසල සමාපත්තියක් වෙන්න පුළුවන්. ඒකට මේ චේතෝපරිච්ඡ ඥානෙ ඕනේ නැහැ. මේ තර්ක ඥාණයෙන් අන්වේ ඥාණයෙන් පෙන්ලා දෙන්න පුළුවන්. භාවනා කිරුවට නොකරන අය පහත් කළ සලකන්න එපා. මොකද හේතුව අපි හැම වෙලාවෙම මොන දෙයක් ලැබුණත් ඒක මම ආයනේ වැඩි කරන්න අනුන් පහත් කරන්න නැත්තම් අපිට ඊදීන් ඇති වැඩක් නැහැ. අපිට ඕනේ අඟ පෙන්නන්නයි. අපිට ඕනේ අඳුරේ පාණ්ඩයි. අපිට ඕනේ අයියා වෙන්නයි අක්කා වෙන්නයි. ඉතින් මේ හිතේ නෑ අවුවා. අපි ආරූඪේ තිබුණට ප්‍රകൃතිය ඕක නෑ. ඒක නිසා මේ මහග්ගත හිත මේකේ අමහග්ගත හිත මේ කියලා දැනගත්තොත් ඒ කෙනාට තේරෙන්න පටන් අරගනි මේවා දන්නේ නැතුව අපි සංසාරෙ මෙච්චර කාර්යයක් සැරිසරලා තියෙනවා. කිසි පාඩුවක් නෑ සංසාරෙ සැරිසරන්න. සරවණ ගතිය තියෙනවා ඒකේ. නමුත් ඒක නතර කරන්න නම් Taman ධ්‍යාන ලැබුවත් අමාරු වැටෙන්න ඉඩ තියෙනවා. මොකද ධ්‍යානෙ නිසා මම උසස් අනිත් අය පහත් කියන හැඟීමෙන් නැති වෙන්න ඒ තරමටම හිතේ පෙරලිය ගැන සංවේදී වෙන්න ඕන. ඒතර සෞත්තරං වාචිත්තං අනුත්තරං වාචිත්තං සෞත්තරං කියලා කියන්නේ එක එක දේවල් වලට යට වෙන හිත. රාගයට යට වෙනවා, ද්වේෂයට යට වෙනවා, මොහයට යට වෙනවා, තමන්ගේ පෞරුෂත්වය ඇති කෙනාට යට වෙනවා. ලාභයට සත්කාරට සම්මානට යට වෙනවා. ඉතින් ඒ හිත අපි කියන්නේ නීච හිත, තුච්ච හිත. එහෙම නැත්නම් කියන්න බලමු දීන හිත, වහල් හිත, බැගෑ හිත කියලා. අනුත්තරං චිත්තං තියෙනවා සමහර වෙලාවට මොනම දෙයකටවත් යට වෙන්නේ වර්තමාන මොහොතේ හුලං වදින්න නැතනකපත් වෙන පහන් දැල්ල වගේ කෙලින්ම හිටලා තියෙනවා. ඉතින් තමයි තීරුම් අරගන්නකොට මේ සෞත්‍තරං හිත එහෙම නැත්නම් මේ එක එක දේවල් වලට යට වෙන හිතට සාපේක්ෂව තමයි අනුත්තර හිත කියලා කියන්නේ. අනුත්තරං කියලා කියන්නේ මොන දෙයකටවත් යට වෙන්නේ ඒක හරියට මේ වතුර යට තද කරගෙන හිටියට අතාරපු ගම උලම් රබර් බෝලේ උඩ ඉන්නා වගේ තමයි තේරෙන පටන් අර ගන්නවා වර්තමාන මොහොතට ඇවිල්ලා හිත තියෙන තාක්කල් මුකාටවත් යට වෙන්නේ. කෙලෙස් වලට යට වෙන්නෙත් නැහැ, දෙයයන් බ්‍රහ්මණයට යට වෙන්නෙත් නැහැ මොනවත් නැහැ. ඒ නිසා මේ අනුත්තර වූ හිත චිත්තක්ෂණ වශයෙන් ලබන්න පුළුවන්කම අපි තියෙනවා භාවනා කරපු අය වශයෙන්. අපි මේ දෙකෙන් කොයි එකටද අනුග්‍රහ කරන්නේ? මේ යටහත් වෙන හිත කියලා කියන්නේ රාග බරිත හිත, ද්වේෂ බරිත හිත, මෝහයට යට වෙන හිත. ඒ ඒක දැක දැක ඒක තියේදී කොච්චරක් අනුත්තර හිත යටත් නොවෙන හිත තියනවාද කියලා බැලුවොත් ਸਰවචාන්සේ උපමාවක් කියනවා. ਸਰවචාන්සේ සඳහන් කරලා තිනවා ඉදි කට්ටක් කෙලින් අතට හිටවලා කොච්චර හරි එකට අබවක් කරන්නයි කියලා වැලිවක් කරන්න කියලා කවදාකවත් ඉදි කටු තුඩ අබෑටයක් රඳන්නෙත් නෑ යට වෙන්නෙත් නෑ. ඉදි කට්ට හරහා දාලා අබවැක් කරුවොත් ඉදි කට්ට යට වෙනවා. කෙලින් කියන්නේ. එලඹ සිටි සිත එහෙම නැත්නම් සතිමත් හිත මම දැන් මෙතන හිත කෙලින් කරපු ඉදිකටක් වගේ. ඒක කොච්චර ගුණ වැක්කිරුවත් කවදාකවත් යට වෙන්නේ නැහැ. ඒකේ මුදුනට ශිඛරය කවදාකවත් යට කරන්නේ. මේක පැත්ත වැඩිච්ච ගම යට වෙනවා. ඒ නිසා අපිට පුළුවන් නම් මේ අනුත්තර හිත ලැබෙන්නේ රහත් උනා විතරයි නැත්නම් මෛත්‍රී බුදුහාමර දැක්කම විතරයි කියලා අපි මේ මේ පසර දාන කතාව තියේදී මේ අනුත්තර හිත චිත්තක්ෂණ වශයෙන් ලබන්න පුළුවන් සෝපාකටත් පුළුවන් තඹදාටිකයටත් පුළුවන් අඟුලිමාල හැමදෙනාටත් පුළුවන් පටාචාරාවටත් පුළුවන් මොකද ඒක මනුස්ස ස්වභාවයක් ඉතින් ඒකම සමාදන් වෙන්න මට මේ දවසේ පරියන්කේ සක්මනේ මෙච්චර වෙලාවක් අනුත්තර හිත තිබ්බ මම රාගයව රාගයවව දාන. ආනපානිනොට ආනපානින බව දාන. ප්‍රසවාසයනොට ප්‍රසවාසයන බව දාන. වම තිනොට වම තින බව දාන. ඒ දන්න හැම වෙලාවෙම ඉදිකට කෙලින් වුණා වගේ තමයි. ඒක ඒකට කනගාටු වුණා නම් සතුටු වුණා නම් මනාපමනා පහළ වුණා නම් ඉදිකට පැත්ත වැටෙනවා. පැත්ත වැටිච්ච ගමන් වැටෙන හැම දෙයකම යට වෙනවා. ඒක නිසා ඒ අනුත්තරව පවත්වන හිත චිත්තක්ෂණ වශයෙන් හෝ සමාදන් වෙන්න දන්නවනම් හොඳට කල්පනා වෙයි මුළු සංසාරේ කවදාවත් මේක අපි කරලා නැහැ මේටි ඉස්සෙල්ලා. මේ වැඩේ කරා නම් සංසාරේ කවදා හරි මට මෙච්චරම සංසාරේ දාස වෙලා වාල් වෙලා ඇවිදින්න වෙන්නේ නැහැ. දාස වෙලා වාල් වෙලා ඇවිදින්න වෙන්නේ අපි හිතලා නැහැ චිත්තක්ෂණයටත් මට අනුත්තර හිතක් ගන්න පුළුවන් කියලා. මේ ආගමක් හේක කරන්න දෙන්නෙම නැහැනේ. දේවවාදී ආගම්වල කියනොත් අපි සේරම නිර්මාපිත දේවල් නිර්මාපකයා උසස් කියලා. creature and creator කියලා නිර්මාණය කරන ලද්ද උසස් උඹල ඔක්කොම නිර්මාණය කරන ලද්ද. ඒස හැම වෙලාවෙම ඒ ਸਰබලධාරි දිව්‍යන් වහන්සේට යටයි. නැත්තම් බ්‍රහ්මන්ට යටයි. එහෙම නැත්තම් ඊශ්වරට යටයි කියලා ඒ මුළු ලෝකෙම පැත්තේ පවතින වෙලාවක තමයි සරුවචාන්සේ කෙලින් ඉඳලා කිව්වේ දැන් මට පේන්නේ කිසිම නිර්මාපකෙක් නැහැ. ඔය ඔක්කොම කෙලස්. ඔබට කෙලෙස් නැති හිතක් ඇති කරපුවාම දෙයයන්ටත් උඩි. කවුරුවත් පිළිගන්න කැමති නැහැ. බුදුහාමුදුරටත් අපි වඳින්නේ දෙයයන්ට වඳිනවා වගේ. ඒකල ගිහිල්ලා කියන බුදුහාමුදුරන්ට අනේ ස්වාමීන් වහන්සේ මම මේ මල් ටික පූජා කරලා මට දුවට බබෙක් හම්බ වෙන්න ලැබේවා. අනේ ස්වාමීන් වහන්සේ මේ බෝධි පූජාවේ ආනුභාවයෙන් බලයෙන් මට වීසා එක හරියාවා. අනේ ස්වාමීන් වහන්සේ මේ බෝධි පූජාවේ බලයෙන් මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලැබේවා. අනේ බුදුහාමුදුරෝ මේ කාලේ පහළ නොවේවා. ඊ තරමටම දෙයියන්ගේ මට්ටමට දාලා තියෙන්නේ. මේ දීලා තියෙන කාරණාව ඉස්සරහට උඹට අනුත්තර හිත තියෙනවා. පුළුවන් තරම්ක වඩපන්. මයි ළඟට ඇවිල්ලා වැඳලා මොනව කරන්නේ? ඒ වුණාට අපි තුනේ නෑ කොච්චර කෙරුවක්වත් බෝධි පූජාවක් දුන්නොත් වැඩේ හරියයි. මුළු බුරුම රටේම බෝධි පූජා කියන වචනේවත් නැහැ. බෝධිඥාචනම පේන්නත් නැහැ. ඒගොල්ල වෙසක් දවසට විතරක් අර මොකද්ද කරන වතුර කලයක් ගෙනලා බුදු බෝපැලේට වක්කන ගතියක් තියෙනවා. කොච්චරද කියනවනේ ලංකාවට බහිනු ලංකාවේ ඉන්නේ තාමත් ආදිවාසීන් තාම ගස් වලට වඳින జాතියක් කියලා කියනවා. ගහින් දෙකට වගේ මොකද අපිට ජයසිරිමා බෝධිඥාන්තේ ඉන්නවනේ. ඉතින් අපි ඒක කොයි වෙලාවෙත් මතක් කරනවානේ පොඩි ජයසිරිමා බෝධින් හාන්සරගේ අනිභාව බලයයි කියලා. ඉතින් බුරුම කට්ටිය දන්නෙත් නැහැ. ඒගොල්ලෝ ජයසිරිමා බෝධි හාමුදුරුවෝ ඇත්තෙත් නැහැ. ගණන් ගන්නෙත් නැහැ. බුරුමේ නැහැ බෝධි පූජා කතා. මම තරහ වෙන්න එපා මම මේ කිව්වට මම මේ නිදර්ශනයකට කියන්නේ. ඔයගොල්ලෝ බෝධි පූජා තියන්න හේටන් දෙකේතර කියලා මම ඒක කිසි තරහක් නැහැ. මට අවිල කියන්නත් එපා බෝධි පූජා තියන්න කියලා මම දන්නෙත් නැහැ. මම තියන්නෙත් නැහැ. තියෙන බෑ මේක බේරන්න බෑ මොකද මේ අනුත්තර හිතක් තියෙනවා කියන එක බෝධි පූජාවකින් එන එකක් නෙවෙයි. අනුත්තර හිත කියලා ඉදිකට කෙලින් කරපු වෙලාව. එයිසා ඉදිකට කෙලින් කරගන්න පුළුවන් හිත දැකලා හිත කෙලින් හරහා වැටලා ඒකෙන් සරාග හිත දුවේ සදෝස හිත එන දෙක තේරුම් ගන්න බැන්නම් අපිට තේරෙන්නේ නැහැ භාවනා ඉස්සරහට යනවද පස්සට යනවද. මේක සමතද මේක විපස්සනාද මේක හරිද ස්වාමීන් වහන්සේ වැරදිද ස්වාමීන් වහන්සේ කියලා මුලින් අහුවට ඒක ඇති දෝෂයක් නෑ මුලින් බෝධ පූජා කෙරුවත් ප්‍රශ්නකුත් නෑ නමුත් පහු වෙනකොට පහුකට Taman තේරෙනවා. ඒ බෝධිය තියෙන්නේ Tamanගේ හිතේ. ඒක නිසා ඒක අනුත්තර වශයෙන් මොන දෙයකටත් යටත් වෙන්නේ නැතුව මේ හිත පාත්තන්න පුරුදු වෙලා ඒක දියුණුකරනද වැඩි වැඩි කරගෙන යන්න ගියාට පස්සේ තේරෙනවා ඒක මේ මෛත්‍රී බුදු ආමතුරු හම්බුනායි කියලා මහා ලොකු ලාභයක් හම්බ වෙන්නේ එදාටත් මේ තරම්ම මහන්සි වෙන්න ඕන. ඒකට මේ ජයසිරිමා බෝධිනාම ශ්‍රී ළඟට ගියයි කියලා හම්බ වෙන්නේ ওই විදිහටම විතක්ක ਵਿਚාර තියෙන්න ඕනේ මානසිකාරයේ තියෙන්න නැත්නම් හරියන්නේ නැහැ. අනුරාධපුරේ ගියයි කියලා හරියන්නේ නැහැ. දමදිව ගියයි කියලා හරියන්නේ නැහැ. මේක තියෙන්නේ මෙතන නම් මම දැන් මෙතන නම් ඒ මෙතන පන්නන්න ඕනේ. පන්න පන්නන්න ඕනේ කියලා හිතනවනේ ඒකටම සතිය නෑ කියලා හිතාගන්න. ඒක සතිය වඩන්න බැහැ. ඒ නිසා මේ සවුත්තර අනුත්තර හිත කියන එක බැලුව බැලමට නම් උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ වගේ ඈතින් තිබුණාට යම් වෙලාවක එලඹ සිටි සිහිය තිබ්බනම් යම් වෙලාවක අප්‍රමාද වුණා නම් යම් වෙලාවක හිත මම දැන් මෙතන නම් ඒ චිත්තක්ෂණිය අනුත්තරයි. යම් වෙලාවක මගේ හිත අතීතනාගත නම් මගේ යම් වෙලාවක හිත අනුන් ගැන හිතනවනම් යම් වෙලාවක හිත මට අතන ගැන හිතනවනම් ඒ හැම වෙලාවකම සෞත්‍ර වෙනවා හිත. සෞත් වෙනවා කියලා කියන්නේ. හිත නිකන් සෞත් වෙනවා. සෞත්‍ර හිත කියලා කියන්නේ ඒ වගේ එකක්. ඒක මොකද අපි හිතන එක අනුකම්පාව කියලා. අපි හිතන මේ අනුන් ගැන හිතන එක ලොකු පිංකමක් කියලා. ඉතින් පුළුවන් අනුන්ගේ කොන්ත්‍රාත් අරගෙන ජීවත් වෙන එක ප්‍රශ්නයක් ඇත්ත නෑ. නමුත් ඒකෙන් කවදාකවත් මේ කෙලස් කැපීමක් වෙන්නේ නෑ. ඒ සුබ සාධන සේවාවල් පොදු ජන හිතකාමී සේවාවල් හොඳයි. භාවනා නොකරන අය. භාවනා කරන වෙලාවදී කරුණාකර මතක තියානින්න පුළුවන් තරම් ඒ Tamange හිත හතර මගේ මේ තියෙන අනුත්තරහිත සෞත්‍රහිත කියලා දන්නවනම් ඉබේම තේරෙයි ටික කාලයක් යනකොට තමන්ගේ ජීවිතයේ මේ අනුත්තරහිත පැවැත්වීම සඳහා කටයුතු කරන මිනිස්සයා දුර ඉඳලා කියත හැකි මේ මිනිස්සයා mindful and mind your own business જાති මිනිස්සෙක්. අනුන්ගේ සීනි කිරන්න යන්නේ අනුන්ගේ සීනි කිරන්න ගියා නම් ඒ ඉතින් හොඳට මතක තියාගෙන ඉන්න යාට තියෙන වෙන මොකද්ද නිවනෙන් එහාට ගියේ මොකද්ද මේ පහත් අදහසක් ඒකෙන් තමයි ඔය පටලවා ගන්න අනාගාන වැඩ අනාගාන වැඩ කරන්නේ ඒක හැබැයි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා නිව භාවනාවට එනකොට පැවිද්දට එනකොට ඒව දැනගන්න නෙවෙයි භාවනාවට එන්නේ ඒව දැනගන්න නෙවෙයි පැවිද්දටත් එන්නේ ඇවිල්ලා එනකොට එනකොට භාවනා කරනකොට කරනකොට තමයි තේරෙන්නේ මේ ශාසනය දෙකට කැඩුවා වගේ කහ කැල දෙකට කැඩුවා වගේ තියෙනවා මේක මේ පහත් ඇඩවලට යොදන්න එපා යෙදුවොත් ඒ පහත් අදහස එළියට එනකොට මෙහිට සෞත්තු වෙනවා නැත්තම් සෞත්‍ර චිත්තම් බාඩපත් වෙනවා ඒකට දෙවන්නේකට හේතු දොස් කියන්න යන්න එපා. මට මේක උනේ අසවලා නිසා, මේ ආණ්ඩුව UNP නිසා, එහෙනම් මේකේ උෂ්ණ ඍතුව නිසා, එහෙනම් මම දවල්ට කෑවේ කුඹලා කරෝල නිසා කියලා ඒව හිතන්න යන්න එපා. ඒක නෙමෙයි මේ වෙන කතාවක් මෙතන තියෙන්නේ. මන්ට හම්බු හිත ඒක හොඳට හුරු වුණාට පස්සේ මම හිතනවා අපිට තව කෙනෙක් මේ මේ කටයුත්ත කරන්නේ හිත පිරිසුදු කරගන්නද එහෙම නැත්නම් හිත අනුත්තර කරගන්නද නැත්නම් මේ කතා කරන්නේ මේ ක්‍රියා කරන්නේ මේ භාවනා කරන්නේ ඒකටද එහෙම නැත්නම් එපිට ගිය වෙන ලාමක න්‍යාය පත්‍රයක් තියනවද කියලා තේරෙන්නේ Tamange න්‍යාය පත්‍රය අහුවෙච්ච දවසේ තමයි. Taman මේ වැඩ කරන්නේ නිවන් දකින්නද? එහෙම නැත්නම් ඉන්ටර්සිටි බස් එකේ නැගලා මෛත්‍රී බුද්ධ සාසන හාමුදුරුවෝ හම්බෙන්න යන්නද? ඔක්කොටම යන්න ඕනේ මෛත්‍රී බුදු හාමුදුරුවෝ දකින්න යන්නේ මේ සුඛෝපභෝගී ආසනයක් වෙන් කරගන්න හදන දැම්මම. එකී ගමන් මේ ටක් ගාලා නිවන් දකින්න ප්ලග් වෙලා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා හිතාන ඉන්නවා. ඉතින් එහෙම කට්ටිය ඉන්නවනේ ඒකේ ප්‍රශ්නකුත් නැහැ. ඒ ගිය කෙනෙක් ගියාවයි. හැබැයි ඒගොල්ලත් එක්ක කතා කරලා මේ අනුත්තර හිත කියන එක ගන්න බෑ. එයාගේ හිත කොහොමවත් දැන් සවුත්තර වෙලා තියෙන්නේ මෛත්‍රී බුදුහාමරට යට වෙලා. ඒතර ගෞතම බුදුහාමරෝ සෙකන්ඩ් ක්ලාස් එකට යනවා. මෛත්‍රී බුදුහාමරෝ ෆස්ට් ක්ලාස් එකට. මම හිතන්නේ මේක තාම මේ සාසනේ 100%ක්ම තියෙනවා. මොකක්වත් අඩුවක් නැහැ. කරනවා නම් දැන්. එම් බෑනේ ඒක නිකන් නොකෙරෙන වැඩ වෙදකමක් තමයි. එනිසා මේ අනුත්තර සෞත්‍ර කියන හිත ওই තරම්ම පරාසයක් තියෙන මහා ලොකු වෙනසක් නෙවෙයි. සතිමත් හිත සහ අසතිමත් හිත කියන මූලික ලක්ෂණය මේකට පෙන්වන්න පුළුවන්. යම් වෙලාවක මේ සතිමත් හිත තියෙනවා නම් හොඳ සාධකයක් තමයි මේ ජීවිතේදීම ඔය කියන අනුත්තර හිත සාක්ෂාත් කරන මට්ටමට ගන්න පුළුවන්. මේ මේක දැකලා මේක තේරුම් ගන්න ඒ අනුත්තර හිත වැඩි කරන පැත්තට ගියා නම් එතකොට යාට ලැබෙනවා ආනිසංශයක් ලදලද වේලාවක අපි කිව්වොත් දවසේ පැය දෙකක් වෙන් කරගෙන ඒ හිත මේ මේ Taman යන පාරට ගැළපෙන සමාහිත හිතක් ඇති කරගන්න එහෙම නැත්නම් එවැනි පිරිසක් එක්ක එකතු වෙලා බණක් භාවනාවක් කරගන්න මට දවසේ පැය දෙකක් වෙන් කරගෙන ගත කරන්න පුළුවන් ගතියක් එනවා නැත්නම් අපි කොච්චර දෝණි දහසට කරනු කියනවා. පැය 24ත් මදි. මේ ඔක්කොම gedara තියෙන පහිතිකාරකම් කර කර ඉන්න. ඒකට අපිට සමාහිත හිතක් එන්නේ නැහැ. කිසි අපිත් එක්ක ඇසුරු කරන කිසිම කෙනෙක් එහෙම අපිට විවේකය දෙන්න දන්නේ නැහැ. දන්න කටිය නෑ කියලා කියන්නෙත් නැහැ. ඒවල වැඩිම බලන්නේ මොකකින් හරි කුත්තු කරලා අවධානය ගන්න. ඒ නිසා සමාහිත වෙනවයි කියලා කියන්නේ ලැබෙනවා විතරක් නෙවෙයි. ඒට එළඹ වාසය කරන්න දැනගන්න. ඒ සඳහා ඒකට අපි සතත අභ්‍යාසයට යන්න ඕන. නිත්‍ය අභ්‍යාසයට යන්න ඕන. සාකච්ඡක සාතච්ඡකාරී සප්පායකාරී සක්කච්ඡකාරී කියලා දවසේ සීමිත වේලාවක් වෙන් කරගන්න. වෙන් කරන හැමදාම මතක තියාගන්න මේ පැය කාටවත් දෙන්නේ නැහැ. කට්ටියට ඔක්කොටම කියන්නේ මෙච්චරයි මම උඹලට ඕන දෙයකට මට කතා කරපළ මේ පැය කතා කරන්න එපා මට මේක ඕනේ. ඒට එළඹ වාසය කරන. ඒකේ ඒහා සමාන අදහස් පිරිසක් එක්ක ගත කරනවා. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රණයත් හරිම අමාරු. කල්යාණ මිත්‍රෙක් නොවුනනම් එන්නේ අසත්පුරුෂ කියලා හිතා ගන්න. කල්යාණ මිත්‍රෙක් ඇසුරු නොකරන හැම වෙලාවෙම හිත අසත්පුරුෂයි. එනිසා පුළුවන් තරම් ඒක උල උලාම තියා ගන්න ඕනේ කල්යාණ මිත්‍ර ඇසුරේ පිරිස එකතු වෙලා තමනුත් අනුන්ට ආදර්ශයක් දෙමින් ඉන්න විදිහට සමාහිත බව නැත්නම් ඒකට හිත එළඹ වාසය කරන්න ඕනේ. එහෙම නැත්නම් කියනවා මේ සිල්පදයක් රකින්නකොට කියලා කරන්නයි කියන. සමාදාය සික්කත සික්කාපදේශු කියලා ඒ එතකොට සිල්පදයට තෙදක් වෙනවා. හැංගිලා සිල්පද රකින්න ඕනේ ඉස්සලා කරන්න හැංගිලා තමයි. ඊට පස්සේ තමන්න පුළුවන් නෑ මම අසවල් සිල්පදේ රකින්නයි කියලා ප්‍රසිද්ධ කරලා කියනකොට දෙවියෝ බ්‍රහ්මත්ව වඳිනවා. ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ වේලාවක් වෙන් කරගන්න ඕනේ. මේ ඒ සඳහා අපේ සාමාන්‍ය ක්‍රමයේ තියෙන බුද්ධ වන්දනාව කියලා එකක්. නමුත් මේ බුද්ධ වන්දනාවත් සතියෙටම යටපත් කරලා කරන හැමදේම නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කරන වැඩ පිළිවෙලට යන්න පටන් අරගත්තොත් තමයි තේරෙයි ඒ පැයක් ගත කෙරුවොත් විනාඩි දෙක තුනක් විතර වගේ හිත හොඳට ඒකේ নিমগ্ন වෙන ගතියක් තියෙනවා. එහෙම පේ වෙන්නේ නැතුව එහෙම নিমগ্ন වෙන්නේ නැහැ. එහෙම නැත්නම් හිත අසමාහිත. අසමජ්ජාති කියලා කියන්නේ. ඒ හිතේ කිසිම ගිය පාරක හැඩයක්වත් හොයන්න බෑ. මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. එහෙන් මෙහෙන් එහෙට පයින්නවා මෙහෙට පයින්නවා. එනේන රූපෙට සද්දට ගන්ධයට රසට පැන පැන යනවා. කොහේ යනවද කියලා හිතන්න බෑ. ඒක නිසා ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සීයේ බලමයි මේ ලියන පොතේ ලියනවා. කවුරු හරි පොඩ්ඩක් නතරලා බැලුවොත් මේ දවසක් ගත වෙනකොට අපේ හිත නටලා තියෙන නැටිල්ල පිරිය හිතේ කියලා. මොන්නම චාරයක්වත් නැහැ. කිසිම න්‍යායපත්‍යක් නැහැ. හරියටම එකක දාලා හිර කරගෙන හිටියේ නැත්නම් එයා අර මිටිතනින් වතුර බැස යනවා වගේ කක්කායමයි ගත කරන්නේ. අසුචියමයි ගත කරන්නේ. ඒක නිසා මේ අසමජ්ජාති හිත දැකලා එවැනි හිතකින් ජීවත් වෙච්ච එක්කෙනෙක් මරණ මොහොතේදී මොකක් එළියට එයිද කියලා කවුද දන්නේ? ඉතින් ඒකට කවුරු හරි දිහා බලනකොටත් එයා හැසිරෙන තාලෙන් පේනවනම් තමන්ගේ හිත දන්නවනම් තමන් තමන්ට හිතා ගන්න පුළුවන් අනිත් කෙනත් හැසිරෙන තාලේ මේ මූනිච්චාවද්ද ගෙනියන්නේ ඇත්තක්ද ගෙනියන්නේ කියලා. එතකොට ආර්යයන් වහන්සේ නමක් ආර්යයන් වහන්සේ නමක් දකින්නකොට කරන කතාවල් ආජීවෝහාරයත් අනාර්ය කෙනෙක් අනාර්ය කෙනෙක් දකින්නකොට කරන කතාවත් ආර්ය කෙනෙක් අනාර්ය කෙනෙක් දකින්නකොට කතාවත් ඒ කෙනා තම අනික් කෙනාගේ හිත අඳුනගත්ත ප්‍රමාණය තමයි තියෙන්නේ. අද තියෙන සංනිවේදන ක්‍රමේ නම් කිසිසේත්ම සංනිවේදනයක් නම් වෙන්නේ නැහැ. එකම දේ දහස්වර කිව්වත් කියන දේ තේරෙන්නේ ඉන්නේ අන්‍ය විහිිත වෙලා. මු කලෙමුණින් නමල තියෙන. කොච්චර වැතුරක් කරවත් වැටෙන්නේ මොකද අසමාහිත හිතක් තියෙන. ඉතින් ඒක දැන ගැනීම අසමාහිතකමක් නෙවෙයි. තමන්ගේ හිත අසමාහිත බව දැන ගැනීම අසමාහිත දෙයක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම රෝග නිర్ణයක්. ඒක නිසා ආරමුණක හිත පාත්‍රනොන තමයි තියෙන්නේ. එහාට දුවන හැටි, මෙහාට දුවන හැටි, අතීතයට දුවන හැටි, අනාගතයට දුවන හැටි. ඒක නැතුව ඔක තේරුම් ගන්න බෑ. එමෙ හිත අරමුණීම පවතින වෙලාවේ අසමාහිත තේරුම් ගන්න බෑ. අසමාහිත තේරුම් ගන්න අර මධ්‍යම රේඛාවෙන් කොච්චර එහාට මෙහාට පයින්නවද කියලා ඒ සාපේක්ෂව තේරුම් ගන්න පුළුවන් වෙලාවෙ ගෙනලා ආනපන තියන්න. හිත සද්දෙට ගියා වේදනාවට ගියා නමුත් ආපෞසරයක් ආය ආනපාන ගෙනත් තියෙනවා ආය සද්දෙට වේදනාවට ආය ආනපාන ගෙනත් තියෙනවා ඒක එයාට අද මම අර කල්තබෝ ප්‍රශ්නෙට වගේ හිත පිට යනවා දකින්න වගේම එයාට තේරෙවි පිට ගියේ හිත නැවත ආනපානට එන කතාවකුත් මේකේ තියෙනවා හිත හැම වෙලාවෙම අසමාහිත වෙනව නෙමෙයි. අසමාහිත හිත සමාහිත වෙන වෙලාවකුත් තියෙනවා. ඇත්ත කියනවනම් අසමාහිත හිත හැම වෙලාවකම හිත සමාහිත වෙනවා. ඒ තමයි භාවනාව කියන්නේ. හිත පිට යන හැම වෙලාවකම හිත නැවත අරමුණට එනවා. ඒ නැත්නම් හිත පිටම තියෙන්න eBay. කවදාකවත් ඒක දකින්නේ නැහැ. හුඟ දෙනෙක් හිතන්නේ පිට යන එක විතරයි දකින්නේ. ඒ තරමටම අපි අකුසල් සමාපත්තිය ගත කරන්නේ. වැරද්දමයි සමාදන් වෙන්නේ. හොඳ පැත්ත සමාදන් වෙන්න දන්න. ඒ නිසා කාට හරි පුළුවන් වුණොත් දවසක මගේ හිත මෙන්න මෙතෙන්ට පිට ගියා. මෙන්න මෙහෙමයි. ඒ පිට ගියේ හිත මෙන්න මෙහෙම මම නැවත අරමුණට ගෙනාව එනකොට අරමුණ කලබල වෙලාද නැද්ද? පහසුවෙන් අරමුණට එන්න පුළුවන් වුණාද බැරි වුණාද? හිත පිට ගියා පිළිබඳ ප්‍රශ්චාත්තාපයක් තියෙනවද නැද්ද කියලා මෙන්න මේ ටික කියන්න ඉගෙන ගත්තා නම් භරතෝ චේතසා චේතෝ පරිච්ඡඥානෙ නැති වුණාට තමන්ගේ හිත අනතුරකට අඹලියකටපත් වුණාට පස්සේ නැවත ගෙනත් තියාගන්න හැටි තේරුම් අරගත්තා නම් එච්චරයි මරණ මොහොතේදී උදව් වෙන්නේ. ලෙඩ වෙච්ච වෙලාවේ එච්චරයි උදව් වෙන්නේ. වයසට ගියාට පස්සේ ඔච්චරයි උදව් වෙන්නේ. ඔය අපි හිතන ඕනම දෙයක්වත් එන්නේ නැහැ උදව්වට. ඒත් හිත පිට යන එක වළක්වන්න බෑ. පිට ගියේ හිතකින් මෙතරයි නැතර කරන්න ඕන. මෙන්න මෙතෙන්දයි ගෙනෙන්න ඕනේ කියලා හිතගෙනල නතර කරන්න ඕනේ අරමුණ දන්නේ නැත්නම් අසරණයි කියලා හිතාගන්න අනාතයි කියලා හිතාගන්න. ඉඳගෙන ඉන්නකොට කලබල වෙච්ච හිතගෙන නතර කරන තැන දන්නේ නැත්නම් සක්මන් කරනකොට හිත කලබල වෙච්ච හිතගෙන නතර කරන තැන දන්නේ නැත්නම් බත් කනකොට කලබල වෙච්ච හිතගෙන නතර කරන තැන දන්නේ නැත්නම් වටපිට බලනකොට අත දිගනකොට දිගානකොට නමනකොට වැසිකිලි කරනකොට කැසිකිලි කරනකොට ඉදිරියට යනකොට පස්සට යනකොට කලබල වෙන එක නම් වෙනවා කලබල හිතගෙන තියෙන තැන දන්නේ නැත්නම් ඒ කියන්නේ කමටහනක් නැහැ. ඒ කියනවා මේ සර්පය 6 දිනක් සත්තු 6 දිනක් වගේ මේ ඇහ කන දිව නාසය කයමන. ඒ 6 දින 6 පොලකට අදින්නේ හිත. ඒ අදින වෙලාවේ මොකේද මේ සත්තු 6 දිනා ගැට ගහන්න ඕන කියලාක දන්නේ නැත්නම් වල් සත්තු වගේ තමයි. කායानुපසනාව ගන්න කියන කුඤ්ඤෙට. කොහේ මොනවා හිටියත් ඉරියව්ව ගෙනල්ලා ගැට ගහන්නේ. චප්පාණ කියන වටනා සූත්‍රයක් තියෙනවා. සත්තු ඒ කය කියන්නේ හිවලෙක්. ඇහැ කියන්නේ කුරුල්ලෙක්. එහෙම නැත්නම් කන කියන්නේ කිඹුලෙක්. සර්පෙක්. මේ මේ විදිහට සරුවචන්සේ පෙන්ලා කියනවා මුන් කවදාකවත් එක ලඟුම් පොළේ ඉන්නේ නැහැ. මුන් හත් දස දිශාවට අදිනවා. ඕක තමයි පෘථජන ජීවිතේ. මේ ඔක්කොම යම් ප්‍රමාණයකට අදී නමුත් හය ඔක්කොම ගෙනල්ලා කයේ කායනුපස්සනාවකට ගැහුවොත් උන් දඟලන්නේ නැත්තේ නැත්තේ නෑ. නමුත් Taman දන්නවා ඒක කීකරු කරගන්න පුළුවන් ඉන්නේ කායනුපස්සනාව විතරයි ඉරියව්ව විතරයි. අන්න ඉරියව්ව හිතන ඉන්න හිත අපි හිතන සමාහිත හිතක්. ඉරියව්වෙන් පිටපයින් හිත අසමාහිත හිතක්. ආන්න ඒකට උනන්දු කරන්න පටන් අරගත්තොත් ඉඳගෙනම ඉන්න ඕනද කියලා බලන්න. ඔකට මේ සක්මන් මළුවක සක්මන් කරන්න ඕනද කියලා බලන්න. අරණ්‍යයකටම යන්න ඕනද කියලා බලන්න. කොත්තන හිටියත් මේ චිත්තානුපස්සනාව කරනවා නම් හිතට ওই ඉරියව්ව කියන එක හිතට බලපාන්නෙම නෑ භාවිත හිතට. හිතට කවදාකවත් අරමුණ බලපාන්නේ භාවිත හිතට. අභාවිත හිතට තමයි දඹදිව යන්නයි, ඉන්දියාවට යන්නයි, අනුරාධපුර යන්නයි තීරෙන් බලපාන්නේ. ඉතින් ඒ තාක්කල් හිත අපිව වටවලල්ලේ කරකවනවා. සමාහිත හිතක් කරන මේ කය. යණ යන තැන කයනේ අරගෙන යන්නේ. ඉබ්බ කට්ටරයි යනවා වගේ මේ කයට හිත බඳා ගත්තා නම් නැත්තම් බැඳිය යුතු තැන කියලා දන්නවනම් ඕනතරම් නන්නත්තර වෙන්න හරි. පිච්චු වෙලාවක ගෙනල්ලා කය රඳව ගන්න දන්නවනම් අසමාහිත සහ සමාහිත දෙක අතර මේ වෙනස දැකගත්තා නම් ඒ කෙනාට Taman ගිහිද පැවිද කියන බාධාවත් එන්නේ නැහැ. ගැහණු සුබිරිමද කියන බාධාවත් එන්නේ නැහැ. කොච්චරද කියනවනම් දැනට කරලා තියෙන පරිේශනවල ප්‍රතිඵල අනුව බලනකොට මේකට බෞද්ධ බෞද්ධකමවත් බලපාන්නේ මේ මේ හිතේ මේ தත්ත්වේ තේරුම් ගන්න උප්පත්තියෙන් බෞද්ධ වෙන්න ඕනේද? නැත්නම් බෞද්ධ වෙලා ඉන්න ඕනද කියන එකවත් බලපාන්නේ. මොකද චිත්ත tattwe කාටවත් මායින් කරන්නේ නැහැ. ඉතින් මේක අපි හිතනද ඉගෙන ගන්න ළමයෙකුට අපේ දුවා දරුවන්ට මෙතිරේ පිටිපස්සෙන් වෙන කෑල්ල පෙන්වන්න ඕන නම් කාය වචන දෙක පැත්තක තියලා අද තියෙන අධ්‍යාපන ක්‍රමය කොච්චර වෙනස් කරන්න වේද කියලා. අද අධ්‍යාපන ක්‍රමයේ තියෙන තනිකර කය වචන දෙක පැත්තට විතරයි මේක වෙන හිතන්නවත් ඉඩ තියලා නැහැ. හිතන්න උගන්නන අය දන්නෙත් නැහැ. ඒක නිසා කවදා හරි ඕනේ නම් අපිට හැදෙන දරුවෙකුට මේ සමාහිත අසමාහිතකමක් ගැන තීරුම් කරලා දෙන්න. ඊට කියන්න වෙනවා කය වචන දෙකේ සීලී යම් ප්‍රමාණයක් හදාන්න පුළුවන්. ඒ නිසා මේ චිත්ත භාවනාව අවශ්‍යයි. චිත්ත භාවනාව අවශ්‍ය නම් චිත්වහන උගන්වන ගුරු අවශ්‍යයි. කොහෙවත් නැහැ. ලෝකෙ කිසිම තැනක නැහැ එහෙම ගුරුවරු පුහුණු කරන තරම්. තීන හරියක් තියෙන්නේ ඩිප්ලෝමා දෙන්න, PhD දෙන්න, MSc දෙන්න, ඩිග්‍රී දෙන්න කට්ටිය ඉන්නවා. කිසිම කෙනේ ඒ ඒ ඒ එකම තැනකටවත් ඔය සදාචාර පද්ධතියක් නැහැ. බුදුජානනාංශ දෙන වෙලේ බලා ගන්න ඒ වෙනුවට තමන්ගේ පුතාටත් රාහුල කුමාරයාටත් මේක තමයි කියලා දෙන්නේ. ඒක නිසා අපි මේක ඉගෙන ගන්නවා වගේම අපිට යුතුයකමක් තියෙනවා. අපි ප්‍රිය කරන දරුවෝ ඉන්නවනම්, අපි ප්‍රිය කරන ගෝල බාලයෝ ඉන්නවනම්, අපි ප්‍රිය කරන ශාවකයෝ ඉන්නවනම්, එයාට මේක කියලා දෙන්න උඹ උඹේ ඔය හිත වැඩ කරන හැටි දන දන්නා තාක්කල් ඒක නිකන් වඳුරට අහුවෙච්ච දැලිපියක් වගේ කපා ගන්න එක විතරයි කරන්නේ. ඒකට සීලෙන් බෑ. සීලෙ මදි. සීලේ ඉඳලාම චිත්ත භාවනා කෙරෙන්න ඕනේ, චිත්තානුපස්සනාව කෙරෙන්න ඕනේ. එතකොට මේ යෝගාවචරයට තේනවා සමහර වෙලාවල් වලට මගේ හිත රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංස්කාරයෙන්, විඥාණයෙන් විමුක්ත වෙච්ච වෙලාවකට යනවා. භාවනා කරද්දී මොනව වෙනවද දන්නේ නැහැ. භාවනා කරන රූප අරමුණක් නැහැ. වේදනාවසින් විඳින්නෙත් නැහැ. නම් කරන්න සංඥා කරන දේකුත් නැහැ. සකස් කිරීම කරන්නෙත් නැහැ. කලබලත් නැහැ. භාවනාවේදීම හම්බ වෙනවා මේ භාවනාවට උදව්පකාර කරන්නා වූ රූප වේදනා සංඥා සංඛාර ඔක්කොම කරලා කරලා ගෙවලා ගෙවලා ගෙවලා තමයි තේරෙනවා චිත්තක්ෂණ වශයෙන් තේරෙනවා. රූපෙන් විස්තර කරන්න බෑ. වේදනාවෙන් විතර වෙන්නේ නැහැ. හඳුනගන්න සංඥා තියන්න බෑ. මම කියලා කරන සකස් කිරීම චේතනත් නැහැ. විඥාණයත් තේරුම් ගන්නෑ මම සහ මම නෙවෙයි කියලා. අන්නෝගට ගිහිල්ලා එක සමාදන් වෙනවා කියන එක තමයි මේ කරන අපි මේ විනෝදාංශන විනෝදාංශන කියන මේ අභ්‍යාස වලින් අමාරුම අභ්‍යාසය. ඒකට තමයි ඔය heart attack එන්නේ. ඒකෙත් තමයි blood sugar නගලා ඔය giddiness ඇවිල්ලා নানা ආකාර ලෙඩ එන්නේ මේ මමයා නැති වෙච්ච දවසේ. ඒ ස්පිතාලෙට ගියාම ආයේ මමයාට ඉන්ජෙක්ෂන් එකක් ගහලා උඹලා අරන් දීලා කියනවා මේක අරන් ගිහලා බබා සෙල්ලම් කරලා ආයෙ අමාරු වෙනකොට එන්නකෝ ආයෙ මම හදලා තියලා ගෙදර යනවා. ඉතින් ආයෙත් පිස්සු කෙල්ලලා මට්ටම් පෙන්නට පස්සේ ආයෙත් පොලිමට එනවා. ඉතින් වෛද්‍ය ශාස්ත්‍රය බොහොම ජයට දියුණු වෙනවා. ඒක නිසා භාවනාවේදී අපි කරන්න හදන විමුක්තං වෙනවයි කියලා මේ පංච උපාදානස්කන්ධයන්ගේ මේ බල බල හිටපු ආනපනෙ නොපෙනියන. ඕනේ ඒකට රූපෙන් යන්තම් විමුක්ත වෙනවා. ඒකට මේ වේදනා දැන් රිදෙන නොරිදෙන දුක් දුක් වේදනා දුක් කොහොමද නැතුවා වගේ වෙලාවක් එනවා. සංඥා වශයෙන් මේක මේ සමාහිත හිතද අසමාහිත හිතද මේක සමතේද මේක විපස්සනාද මේක ඉතරාට දෙන පසරණ කියන නම් මනම් ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්න ගියොත් දන්නවා ආයේ මේ නැති කෙනාට සංඥාවක් දාන්න හදන. ඒතර සංඥාස්කන්ධයට આવනවා. ඒකත් පළච්චාවයි. සකස් කරන්න යන්නෙත් නැහැ. මිනී කරන්න යන්නෙත් නැහැ. මට අනේ ආනපාන වේවත් නැහැ. චේතනා පහළ නොකර පුරුදු කරලා කරලා කරලා කරලා චේතනා පහළනේ මොනවත් නැත්තඳ ගියාට පස්සේ තේරෙනවා දැන් මේ මේ ඒ ඉන්න තත්ත්වෙදී මේ මම සහ මේ මම නෙවෙයි කියන වෙනස තියෙන රූපයක් තියෙන්න eBay. එහෙම නැත්නම් මේ වේදනාවක් තියෙන්න eBay. මේක සැප දුක් වේදෙන හිතින්ද සංඥාවක් තියෙන්න eBay. මේ ඉස්සරහට පස්සට යනවද කියලා බලන්න. මාන්නයක් ඇති කරගන්න. සංස්කාරයක් කරලා තියෙන්න eBay. කොර කිරුමක් කෙරුම කියමක් වෙනස් කරන්න පුළුවන්ද කියලා දැනන්න මේ මොනක්වත් නැහැ. එතකොට මේ විඥානයේ යම් කිසි වෙලාවක ඒ විමුක්ත මට්ටමට වතුණයි වෙනවයි කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර ගෙවම් කරලා මේ ජීවිතේදීම අපිට තියෙනවා මෙතෙක්කල් ලැබැග්ගයක් කියපු එක තේරෙන්නේ නැහැ කියන එක දන්නේ නැහැ කියන එකට අවදියක් ඇති වෙනවා. අවදි ලබන්නේ ඇත්ත තමයි මේ මොනවාක්වත් දන්නේ නැහැ. දන්නේ නැත්නම් මේ ඔය කියන රූප වේදනා සංඥා සංකාර නැත්තනක් චිත්තක්ෂණ වශයෙන් ගන්න පුළුවන්. දැන් තියෙන පුදුමාකාර බයක් නේ ඔකට. පුදුමාකාර බයක් තියෙනවා. ඒක වුණොත් එහෙම රෑ දුවන්නේ ගෙවල් වල. කවදා හෝ ඒකට ගිහිල්ලා ගිහිල්ලා පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා නැති වෙලාවක් දැනගත්තාම තේිනවා අවිමුත්තං වා චිත්තං කියලා කියන්නේ මොකක්ද අල්ලගෙන එක්ක රූපාකාරයක් කරන්න එක්ක වේදනාවක් කරන්න එක්ක සංඥාවක් කරන්න එක්ක සංස්කාරයක් කරන්න එහෙම නැත්නම් මේ මමයා කියලා බදාගන්න ඉතින් ඒක දැනගෙන ඒකට නැති තැන ඒකට සාපේක්ෂව ඇත්තන ඒ විමුක්තිය කියනකොට අපේ පොත්වල ලාදාංග විමුක්තිය කියලා තියෙනවා චිත්තක්ෂණ වශයෙන් පාට නොදෙනී යන වෙලාවල්. ඒ ඒ තත්ත්ත් අංගයන්ගේ ඒ ඒ චිත්තක්ෂණ නෙදිනවා. හැබැයි නැගිටිපු ගාම් බය කල්බල වෙලා මේ මොකද උනේ කියලා එනයක් ගැව්වා අකුණක් ගැව්වා වගේ හෙලකින් පල්ලකට අදගෙන වටනවා වගේ තේරෙනවා. මේ තේරෙනත් එක්කම දන්නවා ඉඳලා තියෙන්නේ නොතේරෙන දැන කියලා. මේක හරියට කවදාවත් වාර්තා කරන්න යෝගාවචරය දන්නේ නැහැ. යෝගාවචරය ඒකට පැන්ඩෝල් තියනවාද කියලා තමයි අහන්නේ. ඔක්සිජන් ගෙනාවුවා තියනවාද කියලා අහනවා. සේලයින් ගෙනාවුවා තියනවාද කියලා අහනවා. මොකද ඉඳපු ගාම මොකදෝ වෙලා ඇති වෙලා තියෙනවා. එයා දන්නේ මේ කලබල වෙන්නේ ඉස්සෙල්ලා මොකවත් නැති තැනක ඉඳලා තින්නේ කියන්නේ ආනන්ද සපයි සූත්‍රයේ ලස්සන සරුවත් chance කියනවා. ඒකේ තදංග වශයෙන් පේන වෙලාවේදී යෝගාවචරය ඉතින් අල්ලාහ් ස්වාමි දරුවනේ කියන තයිතිපිසෝ භගවරාන් සම්මා සම්බුද්ධෝ කියනවා මේ මේ චිත්තක්ෂණ ගන්නට කොහෙදෝ මම නැති වෙලා. මේක පුරුදු වුණා නම් ඒ තදංග වශයෙන් පුරුදු වුණා නම් අර වික්කම්බන වශයෙන් තියෙන චිත්තක්ෂණ දෙක තුන යන්න පටන් ගන්නවා. කලබල නැහැ. අර තේිනවා මේ මේ මේ චිත්තක්ෂණ දෙක තුනේ මොකක්වත්ම තිබිලා නැහැ. නිින්ද ගිහිල්ලත් නැහැ. දැන් කරකොල ඇතරියා වගේ වෙන්න පටන් ගන්නවා. එතෙන්න වික් තදංග මට්ටම පැනපු කෙනාට තමයි තදංග මට්ටම හැම කෙනාටම හැම වෙලාවෙම තියෙන අඳුර නැතිකම තියෙන්නේ. වික්කම්මන මට්ටමට යනකොට ඒක සමාදන් තදංග මට්ටම සමාදන් වෙච්ච කෙනාට විතරක් වික්කම්මන මට්ටමට තියෙන ටික වේලාවක් තියෙනවා විනාඩි ගාණක් සමානට තප්පර ගාණක් මොනවා වුණත් දන්නේ හැබැයි අවදි වෙච්ච ගමන් යාට සලකා බලන්න පුළුවන් මේ කලබලේ උනේ මේටි ඉස්සෙල්ලා මොනවද තිබිලා නැහැ. ඒ ක්‍රිෂ්ණමූර්තිතුමා කියන උදේ නැගිට්ටට පස්සේ බලන්න නැගිටලා මං ඉන්නේ නිස්සරණමනේ මේ දකුණට ඔළුව දාලා නැගෙනට ඔළුව දාලා කියලා දැනගත්ත ගමන් මතක තියාගන්න ඊට ඉස්සෙල්ලා බලන්න ඉඳලා නෑ මං. උදේ පාන්දර නැගිටලා දැන් මේ කරකොලත් ඇරෙවගෙන මේක මියෝකා ගන්නවා උඩින් මේ සීලිමක් පේනවා gedara ඉන්නව නෙවෙයිනේ හම්බෙන්නේ. ඔය දැක්ක ගමන් දැන් අපි ඔරියන්ටේෂන් එක ගන්නවනේ ආ මම එයා ඉන්නවා සෙට් එක ගినాපු එක තියෙනවා gedara ගෙනියන්න පුළුවන් කියලා තේරෙනවනේ. අන්න එතකොටම බලන්න ඊට ඉස්සෙල්ලා මොකද වෙලා තියෙන්නේ කියලා ඉඳලා නැහැ. මේ දැනීමෙන් තමයි නොදැනීම තේරෙන්නේ. එතකොට ඒක තදංග වශයෙන් නෙවෙයි. වික්කම්බන වශයෙන්ම තියෙනවා. පදාසයක් තිබිලා තියෙනවා. ඒක තමයි අපි සැප නින්දත් නින්දත් අතර වෙනස කියලා අපි දවල් සාකච්ඡා කරේ. ඒකට කියάμε සදාසොත්ති. කොහොක්වත් ඉඳලා නැහැ. අවදි වුණාට පස්සේ තමයි දාන්නේ. මේ වික්කම්බන වශයෙන් ගියාට පස්සේ සමුච්ඡේද වශයෙන් මේක මරලම දාන්න ඕනේ. මේක දීර්ඝ වේලාවක් මේක නැතුව ඉන්න ඕනේ කියලා යෝගාවචරය උත්සාහ කරනවා. මේ කට්ටියකින් කවුරු හරි එහෙම කරයිද කියලාත් මට සැකයි. ඒකට ඕනේ නිතරම මම යගේ මූණ බලවලා කණ්ණාඩියෙන් බලවලා ලිප්ස්ටික් ගගා කියුටෙක්ස් ගගා මැනිකියර් දම දම මේක හදාගෙන තියාගෙන ඉන්නනේ හදන්නේ. ඉතින් පොට්ටකරාටි මේ සැට් එකම නැති වෙච්ච දවසට මොකද වෙන්නේ? ඉතින් අංජනම් අරින්න වෙනවා, පේන බලන්න වෙනවා, මේ මොකද උනේ කියලා බලන්න. එනිසා මේක නැති කරන සමුච්ඡේද කරන්නයි හදන්නේ මොකක්වත් නැති මේ බ්ලැන්ක් එකට. ගිහිලා සතුටින් ජීවත් වෙන්න පුළුවන්. සමුච්ඡේද පහන කියලා කියනවා. ඒක ඔය සමත වශයෙන් නම් ධානවලදී සිද්ධ වෙනවා. ඒ ඒ කෙලෙස් ප්‍රමාණය නැති වෙලා. ඒ සෝවාන් සකදාගාමි ප්‍රදේශවලින් යම් යම් කෙලෙස් නැති කරන්න පුළුවන්. සමුච්ඡේද පහන ඊට පස්සේ පටිපස්සද්ධියක් වෙනවා. මගේ ජීවිතේදී මේ මෙන්න මේ මේ කෙලෙස් ප්‍රමාණයක් නැතුව මෙච්චර චිත්තක්ෂණ ගණක් හිටියා කියලා සන්තෝෂයක් ඇති වෙනවා. ඒක ඉන්නේ කවදාකවත් පුතඥයට. පුතඥයට වෙන්නේ අබැග්යක් කියලා. මට මේක සීහි නැතුණා මොකද උනේ දන්නේ නැහැ. ඉන් කියන්නත් ලැජ්ජයි. අහනවා මේ දවස් 10 වැඩපිළිවෙලේ 8 වෙනි දවසේ ගෙදර ගියාට කමක් නැද්ද? ඇයි කියලා උන්නේ නිකම් මට හිතනවා යන්න කියලා. මොකද ඉඳපු ගමන් බ්ලැන්ක්ස් යනවා මේ. ඉතින් බ්ලැන්ක්ස් යනකොට හිතනවා ගිහිල්ලා පේනියක් බලාගත්තොත් හොඳයි. අංජනමක් හරියොත් හොඳයි. මොකක් හරි අප්සෙට් එකක් ඇති. ගිඩිනස් දන්නේ නැහැ. බ්ලඩ් ප්‍රෙෂර් එකක් දන්නේ නැහැ. ෂුගර් ලෙවල් එක නැගලත් දන්නේ නැහැ. ගිහිල්ලා නැගලා නේ. ඇත්තට බහැලා තියෙන සමහරලාට. නැත්නම් බහැලා කියලා බලනකොට නැගලා තියෙන්නේ. ඒ ඒව ඔක්කොම මේකට දාගන්න. කවදාකවත් හිතන්නේ මේ ජීවිතේදී මේ සමුච්ඡේදයට ප්‍රතිපස්සම්බණයක් ඇති කරන්න පුළුවන් කියලා. මේ මේකට භාවනා කරන්න කියලා දන්නෙත් නැහැ. එහෙම භාවනා කරනවා නම් රැයට පත්තු සීතු ලියලා තියලා බුදියා ගන්න. ඒට උදේනට නැගිටියිද නැද්ද දන්නේ නැහැ. ඉතින් හොඳයි. හැමදාම රිට්‍රීට් එක පටන් ගන්නකොට රිට්‍රීට් ඕගනයිසර් මට එනවා පරාණ කුඩු 21ක් තියෙනවා 91ක් තියෙනවා 81ක් තියෙනවා කියලා. ඉතින් මම බලනවා එක එක හරි උදේ වෙනකොට නැගිටලා නැති වෙලා තියෙයි කියලා. අනේ යනකොට ගෙඩි පිටින්ම ගෙදර යනවා. මොකක්වත් අඩු වෙලා නැහැ. එකක් එක ළමෙක් එක මිනිස්සෙක් මෙහි මැරුණා. මගට යනකොට heart attack එකක් ඇවිල්ලා එච්චරයි මුළු නිස්සන් වනේ 141 කටම රිට්‍රීට් වලට හරගියේ. ඒකෙදී මැරිච්ච කෙනා දුව කිව්වලු මේ මේ වගේ වැඩ කරනකොට ඕගොල්ලෝ මේිට වැඩි ඇම්බියුලන්ස් තියාගෙන ඉන්න ඕනේ. ඉස්පිරිතාලේ තියාගෙන ඉන්න ඕනේ. මම මම ඉතින් ආගමික මධ්‍යස්ථානයක ඉඳන් නඩුවක් දැම්මේ නැහැ නැත්තම් නඩුවක් දාන්න වටනවා කිව්වා. නිකමට හරි ඒකට විනාඩි දෙකක් මොනවාක්වත් මේ හිටපු තැන ආගියත් නැති වුණාට පස්සේ අනේ අම්මේ වලික උඩ තියාන නටන්න නැටිලා. ඒකල කියනවා මොකටද මේ භාවනා කරන්නේ විමුක්තිය ලබන්න. අනේ අම්මේ විමුක්තිය හම්බ වෙනකොට දුවපන් අම්මා හිටපු දැන මතකයි කියලත් නෙවෙයි දුවත් මෙතන ඉන්න එක්කෙනෙක් ඉන්නවද බලන්න මේක අත්දැකම නැති කෙනෙක් කවදාකවත් හිතනද මේකටයි මේ අපි යන්න හදන්නේ කියලා මේකට අපි සතුටු වෙන්න ඕන කියලා එතකොට තමයි නිස්සරණයක් හම්බ වෙන්නේ තියෙන තාක් මේ පංචස්කන්ධේ මොනවා තිබ්බත් හොටු ගෑණි කැහි ගෑණි වගේ තමයි කොයි එක තිබ්බ මේක ගෙවන්න පුළුවන් තන ආපු වෙලාදී ඒ ගෙවන තැනට යනවනම් ඒක තමයි මේ චේතෝ චේතසා චේතෝ පරිච්ඡඥානෙත් අවසානයේ. එහෙම නැත්නම් භාවනාවෙත් අවසානයේ. එතකොට කවුද මේ ලෝකේ මේකට උනන්දු වෙලා භාවනා කරන එක්කනා කියලා? ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවාම පේනවා. පෘතජ්ජනය කියන්නේ කාටද කියලා. ඒ ඒ වුණත් මම කියනවා දේශනා સમાપ્ત කරමින් එහෙම බලන්නා වූ පුද්ගලයන් කෙරේ පහත් කළ සලකන්න එපා. අපි සංසාරෙ මෙතෙක් කළ හිටියේ එතන. ඒ නිසා ඒක දිහා බලලත් අනේ බුදු කෙනෙක් මෙහෙම ආයතනෙ මේ උගන්වන්නේ මෙහෙම ධර්මයක් නේ උගන්වන්නේ අපිට එනකොට අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයිනේ අපි මේ ප්‍රයත්න කරන්නේ අවසානයේ යන්නේ මේකටනේ කියලා. ඒ විමුක්තිය වර්ණගෙනකොට තමයි තේරෙන්නේ අපි ආපු ගමනේ තිබුණ සංකර භාවය සහ අපි ඇවිල්ලා තියෙන ගඟ දිග ඉහළට පීනගෙන කියන එක. ඒ නිසා කාට කාටත් මේ භාවනා කරන අයට මේ සතිය හරහා අපි යන්න හදන මේ විමුක්තිය ස්වභාවය මේ චිත්තානුපස්සනාවේදී දේශනා කරන කරුණ අනුව ටික ටික වැටහීමට කලීලියක් වීම සඳහාත් අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.